සෑම දිනකටම තෙරුවන් සරණයි. අද වර්ෂ 2019 වන ජූනි මාසයේ 9 වෙනි ඉරිදා සුපුරුදු පරිදි සවන්ට සිසිලස ධම්සභා මණ්ඩපයේ සැසලා ඉන්නා පැමිණ සිටින කල්යාණ මිත්‍ර මිත්‍රියන් ඉතාවෙන් පිළිගන්නවා. අද දවසේ අපගේ ගෞරවනීය සත්‍යජීතුමා පැමිණ සිටිනා සත්‍යජීතුමනි සමන්සිල් සෑම සියලු දෙනා වෙනුවෙන් ඔබතුමා ගෞරව පූර්වකව පිළිගන්නවා. අප ආරාධනා කර සිටිනවා ඔබතුමාට අද දින සාකච්ඡාව සඳහා ආරම්භය ලබා දෙන්න කියලා. ත්වන් සරණයි. සම්මා සම්බුදු සරණයි. අපි තථාගතයන් වහන්සේට අපේ ශාස්ත්‍රුන් වහන්සේට අප්‍රමාණ වූ කෘතඥතාවයෙන් ගෞරවයෙන් අභිවාදනය කරමු ප්‍රනිපාතය කරමු වන්දනා කරමු. අප මේ දස්වර සාකච්ඡා කරන්නේ දීඝනිකායේ මහාලි සූත්‍රය. පසුගිය සතියේ කියු කරුණු වලින් කතා කරන්නාට හිතෙන පරිදි මගේ හරිච්ච තැන් තියෙනවා. මේ දිබ්බ චක්කු ඒ සුණක් කත්තලිච්චි පුත්‍ර එක අර සම්මා සමාධිය ඔස්සේ ගින් ලබන විජ්ජ විජ්ජා ඒ ආරි වූ ඥානය බිය නොහැකි ඒක නොවේ එතෙන්දී ඒ ලබන සමාධියත් එක්ක යා සමහර විට අපේ රූප විතරක් දකින්න උත්සාහ ගන්නවා. එකින් යාට පේනවා නමුත් සද්ද ඇහෙන්නේ සමහර අය සද්ද විතරක් අහන්න පුළුවන් රූප පේන්නේ ඒකට වචනයක් උන්වහන්සේ පාච්චන ඒකාංශ. කියන්නේ එක කොටසක් විතරක් දිනු කරන සමාධිය. ඒකාංශ භාවිත සමාධිය. ඊළාට උන්වහන්සේ කියන උභ්‍යාංශ භා සමාධිය වැඩියොත් එතකොට දිව්‍යමය සද්ධාන්නත් පුළුවන් රූප බලන්නත් පුළුවන් කියලා. ඊට පස්සේ මේ මහාලි ලිච්ඡවි ඒ පුත්‍ර අහනවා රාජ්‍ය පරිපාලකයෙක් හැටි එයා අහනවා මේ සඳහාද තථාගතයන් වහන්සේ ළඟ ගෞතමයන් වහන්සේ ළඟ මේ බ්‍රහ්මචර්ය පුරාණ මේ භාවනා මාර්ගයට පිවිසෙන්නේ උන්වහන්සේ කියනවා නෑ ඊට වෙඩි ඉහළ තත්ත්වයන් තියෙනවා. ඉහළ තත්ත්වය මොනවද කියනකොට උන්වහන්සේ කෙලින්ම බහින්නේ එයාට කියලා දෙන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියලා අපි දන්න ඒ වචන ටික. අපි ඒවා ගැන කතා කළා. ඊට පස්සේ අහනවා මේ සඳහා මාර්ගයක් තියෙනවා උදෝත්තරීතර වූ දේ ලබන්නට. ඒකට කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගය තියෙනවා. එතනින් තමයි අපි නතර වුනේ. එතෙන්දී ඒ ආරි මාර්ගයන් ගැන කතා කළ නිසා ඒ පැත්තට අපි මේ ධර්ම සාකච්ඡාවේ ඉරිදා ධර්ම සාකච්ඡාවේ අනිත් ඒවට වඩා ඒවත් එක්ක සම්සසඳන්ද කියනවා නෙවෙයි අපේ අවධානය යොමු වෙන නිසා වැඩිපුර අපට සත්‍ය අවබෝධය කරන්න පුළුවන් මේ ඇඟ තියෙන කාලය තුලදීම කියන අදහසට එන්නේ. අපස්සට නම් අදින්න එපා මේ මේ කාරණේ. අපිට ජීවත් වෙන්න තව කොච්චර කලක් තියෙද්ද නිසා. හොඳ සිංහල බෞද්ධයෙකු වන්නට නොවේ හොඳ සිංහල බෞද්ධ භික්ෂුවක වන්නට නොවේ හොඳ බෞද්ධ සිංහල උපාසිකාවක වන්නට නොවේ හොඳ බෞද්ධ සිංහල උපාසක කෙනෙකු වෙන්නට නොවේ තව කෙනෙකුට වඩා මා දන්නවා කියලා කියන්නත් නොවේ හාරලා හාරලා හාරලා ඇතුළට බලන්න ඒකලේ සත්‍යතාවය තේරුම් ගන්න 2500ක් ගියා අපිට ඒ නෑ බෑ කියන කතාවට එන්න නෙවෙයි. කතා කරන්නාටද එක්ක ඩොක්කක් කෙනගෙනයි මේ කියන්නේ. මම ඊවතට පාවිච්චි කරන් තේරුම් ගන්න පමණයි. කන්ද සුත්ත කියලා තියෙනවා සංයුත්ත නිකාය කන්ද වර්ගයේ ඒකේ අවධානය යොමු කළ යුතු කාරණා කීපයකට අපි අවධානය යොමු කරමු මේ මෙච්චිතින් සේපත් කිරීමක් පමණයි මටත් එක්කම සාවත්තියේදී රූපම් භික්කවේ අනිච්ඡං අපේව අහලා තියෙනවා. මේ පාවිච්චි කරන රූපී බව රූපත්වය අපට තේරෙන බසින් කියොත් ඇඟ පුරුෂ ඇඟ, ස්ත්‍රී ඇඟ, මව් ඇඟ, පිය ඇඟ, භික්ෂු ඇඟ, නොභික්ෂු ඇඟ කියලා. දැන් ඇඟක් තියෙනවා සිංහල වෙලා ඉපදිච්ච එකක්. මව් කුසිකින් ආවි. ඒක ඒකත් ඒකත් එක්ක සම්බන්ධතා જાති තියෙනවා. උපාදාය රූපත් එක්ක. ඒවට යන්න එපා දැන්. දැන් ඔළුවේ මැවෙන රූපය ඉමේජ් එක මේ හොල්ලන රූපය මේ බත් කවන රූපය නාවන රූපේ පිටරක් ගන්නට. 28කට බෙදන්න හදන්න එපා දැනට. මේ විනාඩියේදී. අනිච්ඡං විපරණී නාමි අඤ්ඤතා භාවි මේක එක විදිහකට තියෙන්නේ නැහැ තියෙන දේ තියෙන தත්වෙට දා වෙනස් වෙවි යනවා. අඤ්‍යතා භාව වෙන தත්වයකට යනවා. කලින් තිබුණට වෙන தත්වයකට යනවා. ඊට පස්සේ වේදනා දැනෙන වින්දනයන් එක එක විදිහට දැනවනේ ඔක්කොටම අපට දැනෙනවා. ඒ දැනෙන ගතිය අනිච්චා විපරිණාමී අඤ්‍යතා භාවී. ඒ වචන දැන් තේරෙන්නේ නැති. අනිච්චා ස්ථිර වශයෙන්ම තියෙන්නේ නැහැ විපරිණාමී පෙරෙල්ල වෙනස් වෙලා යනවා අඤ්‍යතා භාව වෙන තත්වයකටපත් වෙනවා හොඳට හිතලා බලන්න පුළුවන් හොඳම කියලා තමයි මව කුසින් බිහිවිච්ච දා කොහොමද ඒ රාතල් හතකට විතර හතකට විතර ආපු එක දැන් කොහොම තත්ත්ව කියලා හොඳට වෙනස් වෙලා බලන්නට වේදනත් එහෙම වේදනා ඉතිච්ඡ විච්ච වේදනා වින්දන නෙවෙයි දැන් වෙන මේ જાති සංඥා ඒක හොඳටම තේරෙන එක තමයි සංඥාව තමයි අපි අවුල් කරන්නේ නිත්‍ය සංඥාව දෙන්නේ මතක් වීම මතක් කර ගැනීම හඳුනා ගැනීම කියන જાතිත් අනිච්චා එක විදිහකට තියෙන්නේ නැහැ විපරිණාමී වෙනස් වෙවි වෙනස් වෙවි යනවා අඤ්‍යතා භාවී තියෙන එකට වඩා වෙන තත්ත්වයකට එන්නේ සියඹලා කියනකොට කියන කෙනෙමි බුද්ධ රූප කියනකොට වෙන සංඥාවක් තියෙනවා බෝගහ කියනකොට වෙන සංඥාවක් තියෙනවා. පොත කියනකොට වෙන සංඥාවක් තියෙනවා. ලීක්ස් කියනකොට වෙන සංඥාවක්. කැරට් කියනකොට වෙන සංඥාවක්. ටොයිලට් කියනකොට වෙන සංඥා. සුරන්නල සැරි කියනකොට තව සංඥා. එක එක සංඥා රූපයත් එක්ක, සද්දයත් එක්ක මැවිලා ඉනවා. අපි දන්නවා ඒ සංඥාට. රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා. ඒ වගේ ඒවා අනිත්‍ය. ඊළඟට සංඛාරා නැත්නම් සංඛාර කියලා කියනකොට දන්න මේ ඇතුලේ තියෙන මනෝ මැෂින් එකත් උදව් කරගෙන සංඥාත් උදව් කරගෙන මේක එක එක වර්ගයේ සිටිවිලි වර්ග මවනවා. ඒවා අහලා තියෙන ඉගෙනගෙන තියෙන 52ක් තියෙනවා කියලා. එතකොට සංඥා වේදනා කියොත් 57. ওই ওই ටික හැම තිස්සෙම ඇති වෙනවා ඇති වෙනවා මේක අර මේ මේ මේ අර පොරි හදන මැෂින් එකක් තිබුණොත් අන්න ඒ වගේ. මතුවි මතුවි එනවා. ඒ සංඛාර කියන්නේ එක එක වර්ගයේ හිතන જાත් ඔළුව හරහා යන රළ රළ වේගයන්. මේක ඇතුලේ පිපිරිලා විසිරිලා යන ගොඩක් જાති. එක එක જાති. ආසි වලාකුළු යනවා. ඒ සංඥාත් එතකොට අනිච්ච ඇති එක පටන් ගන්නව නැති වෙනවා. පටන් ගන්නව නැති වෙනවා. ශ්‍රද්ධාව එනවා. ඒක යනවා. කාමේ එනවා යනවා. ඉරිසාව එනවා යනවා. මෙලිකම එනවා යනවා. පඤ්ඤා පඤ්ඤා නෙමෙයි දැනු දැනුමක් වශයෙන් එනවා යනවා. හඳුනා ගැනීම එනවා යනවා. ඒ විදිහට. තරහ එනවා යනවා. මෛත්‍රී එනවා යනවා. ඒ විදිහට එක්ක ඒක වර්ගයේ જાති එනවා. එතකොට ඒවා එක්ක විදිහට තියෙන මේක ඇතුලේ සිද්ධ වෙන දෙයක්. ඔළුව ඇතුලේ කියලා දැනට හිතන්න. දැනට. මේ විනාඩියෙන් පස්සේ අයින් කරන්න. ඊළඟට විඥානං දැන් වී සවිඥානික වීමේ හැකියාවක් තියෙනවා. අපි ඒ වචනේ හිමි කියමු මේ ධර්ම සාකච්ඡාන් පස්සේ කීරේස් කරලා දාන්න, මකලා දාන්න, අයින් කරලා දාන්න, පිඹලා දාන්න මතක් කර ගැනීමේ අවදිවත් වීමේ හැකියාවක් තියෙන ඇතුලේ කාන්දන් ශක්තියක් තියෙනවා. ඉලෙක්ට්‍රිසිටි එකක් තියෙනවා. දැන් කාර් එකේ ලයිට් පත්තු වෙන්නේ නැහැ බැටරියයි ඉලෙක්ට්‍රිසිටි එක ආවේ නැහැ. ඒ වගේ. ඇහැ තිබුණට ඇහැ කාර්කේ ලයිට් නම් ඇහැ. ඒකේ බැටරි බැහැලා නම් එන්ජින් වැඩ කරන්නේ නැත්නම් ලයිට් පත් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ. අතපය කකුල් ඒවා මේ රෝධ කාර්කේ රෝධ නම් ඒකේ එන්ජින් එක වැඩ කෙරේ නැත්නම් බැටරි හොඳ නැත්නම් ඒ රෝධ කැරකෙන්නේ අන්න ඒ වගේ. ඒ සවිඥානික බවක් තියෙන මේ තුල. Taman දැනෙනවා ඉතින් මේ ඉන්නවා කියලා දැනෙන ගැටියක් තියෙන. ඉන්නවා කියලා දැනෙන සංඥාව නෙවෙයි. ඉන්නවා කියලා දැනෙන වින්දනය නෙවෙයි. ඉන්නවා කියලා අවදිවත් බවක් තියෙනවා. ඒකට විඥාන කියනවා. වැදගත් දේ කියන්නේ තව ටිකක් තියෙනවා. යෝ භික්ඛවේ ඉමේ ධම්මේ ඒවං සද්ධාති. මේ වචන ටික ඉගෙන ගන්න. ඒවං සද්ධාති අධිමුච්ඡති. මේ ධර්ම ටික මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ඒ ටික මේ මේ තත්ත්වේ නේද විපරිණාමී අනිච්චා විපරිණාමී අඤ්ඤතා භාවී නේද කියලා හිතලා හිතාගත්තොත් සත් බුදුහාරු කියන නිසා අදාහගත්තොත් තේරුමක් එක්කම තියෙන නිසාම නෙවෙයි වටනාසෝ දිව ඔය කෙල සහිත දිව කැරකෙන විදිහට නෙවෙයි එහා පහු කරගෙන ගිහිල්ලා මේක අදාහගත්තු තේරුම් ගත්ත. ඒ වචනේ හොඳ නැහැ අදහනවා කියනම සද්ධාත් කියන්නේ ඒක. තේරුම්ගෙන අදිමුච්චති. ඒක ඒක තේරුම් අරගෙන තීරණයට එනවා. ඒ ආවහම් එයාට කියනවා අයං උච්චති අයං උච්චති සද්ධානුසාරී මෙන්න මෙයාට කියනවා සද්ධා කියන එකත් එක්ක තල්ලු වෙලා යන එක්කන මං වචනේ හැදුවා සද්ධානුසාරී කියන එකට. ඔක්කාන්තෝ මේකට බැහැගත්තා මේ මේ කියන මේ ධර්ම න්‍යාය තේරුම් ගන්න බැහැ ගත්තා. අරයමයා කියපේ නිසා නෙවෙයි බුදුහාර කියපේ නිසා. අපි කරාන පුරාවිද්‍යාවෙන් එස්කේවේෂන් හාර බන හොයනවා වගේ මේ ධර්ම සාකච්ඡාද අපි කරන්න හාර හොයලා බලන්න කිව්වා. සම්මත්ත නියාම මොකේද බැහැගත්තේ සම්මත්ත නියාමයට මේ තියෙන தত্ত্বය පිළිබඳ ඒ නියම ක්‍රමයට ධර්ම ක්‍රමයට බහැගත් වෙන්නේ. සත්පුරුෂ භූමින් ඔක්කාන්තු. සත්පුරුෂයන්ගේ භූමියට බැහැගත් වෙනවා. ආරි භූමියකට. ඔන්න හොඳ වචනයක් කියනවා. බීතිවන්තෝ පුතුජන භූමින් පොදු සමාජ තලය පහු කරගෙන යනවා. මේ බුද්ධ වචන තථාගත වචන අපි ආදරයෙන් මල් පූජා කරන පහන් පූජා කරන තථාගතයන් වහන්සේගේ වචන අභබ්බෝතං කම්මං කත්කාතුම් එයා අතින් මේකනම් වෙන්නේ නැහැ යං කම්මං කත්වා නිරයං වා තිරච් යෝනිං යෝනිං වා පෙtti විසයන් වා උපජ්ජීය ආයෙත් මේ උපතක් ලබනවා කියන එකක් තියෙනවා තණ්හා නිසා අවිද්‍යාව නිසා ආයාසේ එයා කියලා කියන්නත් බෑ මේ සත්ත්වභාවයේ සේන්දු වෙන්නේ අර වගේ අවාසනාවන්ත තත්ත්වවලට එනවනම් මිනිස් ඔලු මිනිස් වකු ගොඩ වර්ගේ තමයි ඉන්නේ මම තේරුම් ගන්න කියන්නේ ඔන්න හොඳම දේ එනවා හොඳම දේ අභබ්බෝ එයාට කොහොමටවත් වෙන්න බෑ తాවකාලංකාතයා මැරෙන්නේ නැහැ යාවන සෝතාපට්ටි බලං සච්චිකරොත් සෝතාපට්ටි ඵලය තමම්ම හා මේක නේද කිය ඉවගාල් රසකාල බලන තුරු එයා මැරෙන්නේ නැහැ. එයා මැරෙනකොට හරි ඒක තීරුම් ගන්නවා. මේ බුද්ධ වචන. එනිසා සද්ධානුසාරී වෙන එකේ වටිනාකමක් තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥානත්තේ හාරලා බල්ල තමන්ගේම ඇඟ ඇතුලේ ඔළුව ඇතුලේ හිත ඇතුලේ ඊළඟ වචනේ යස්සස්කෝ බික්කවි ඉමේ ධම්මා ඒවම් පඤ්ඤාය මත්තසෝ නිජ්ජානං කමන්ති එයාට බුද්ධියෙන් ප්‍රඥාවෙන් තීරණයක් ගන්න පුළුවන් තත්වයට එනවා. ප්‍රඥාවෙන් මත්තසෝ එක්තරා තත්වයක එක්තරා දුරකට මත්තසෝ කියන්නේ සම්පූර්ණ නෙවෙයි එක්තරා දුරකට එනවා කියලා තීරණයක් ගන්න පුළුවන් වෙනවා. අයං උච්චති සත් ධම්මානුසාරි මෙහෙම එක්කෙනා මේකට තමයි කියන්නේ ධර්මයේ අනුවයා ගොඩ ගහනව නැත්තම් ගලාගෙන යනවා. ඔක්කන්තෝ සම්මත්ත නියාමං ඒ මේක තේරුම් ගන්න න්‍යාය තේරුම් ගන්න තත්ත්වයට ඇවිල්ලා ඔක්කන්තෝ සත්පුරුෂ භූමින් ඔක්කන්තෝ සත්පුරුෂ භූමියට තමන් බැහැගත්තා වීතිවන්තෝ පුතු ජන භූමි පහු කරගෙන යන පුතු ජන භූමිය ඒක පාස් කරගෙන යනවා අබබ්බෝතං කාමං පත්තුං එයා මෙහෙම දෙයක් කෙරෙන්නේ එයා තිරිස් අර විදියට කියන නරකතන නැත්නම් අවාසනාවන්ත තලයකට අවාසනාවන්ත ආත්භාවයකට සෙන්දු වෙන්නේ කොහොමද එහෙම කෙනා ඊට පස්සේ අබබ්බෝතාව කාලංකාතුන් යාවන සෝතාපට්ඨ බලංසක් සෝතාපට්ටි ඵලය ලබන තුරු ලබනවා කියන එක නේ සාක්ෂාත් කරන තුරු අත්දකින්න තුරු එක්ස්පීරියන්ස් කරන මා දැන් මේ මා කියලා කියෙන්නේ නැනමුත් ඒක දැක්කා කියන අදහසටම තථාගත ධර්මයට අනුරූප යම ඊට පස්සේ සීලෙන් පරිස්සම් වෙපි යෝ භික්කවි ඉමේ ධම්මේ එවං පජානාති එවං පස්සති ඔය කිව් ධර්මයන් අර රූප වේදනා සංඥා සංකාර විඥාන බොහොම ඉක්මනින් කියපු වචන පහ නමුත් හොයලා හාරලා කොනිත්තල බලලා බල තමන්ගේම ඇඟ තුල ඔළුව තුල හිත තුල බලන එකනට ප්‍රජානනය කරනවා නම් ඒක හරියට ඒවම් පස්සති ඒවම් පජානාති අයං උච්චති සෝතාපන්නෝ අවිනිපාත ධම්මෝ හේතු සම්බෝධි පරායන. එයා පොහු හැරිල්ලක් නැහැ එතකොට. අර අර මහාලිත කිව්වේ සිද්ධ වෙන தත්ත්වය ඒ தත්ත්වය. ඒ ඔක්කාන්ත සංයුත්තේ තියෙන සූත්‍රයක් ඒ සූත්‍රයක් තියෙන සූත්‍ර ගානක් මේවා කියවලා බලන්නට බොහොම වටිනවා තේරුම් ගන්නට. අද අප කතා කරන්නට එන්නේ මහාලි සූත්‍රයේ ඒ ඒකට කියනවා දේපබ්බචිතේ වස්තු කියලා පැවිද්දෝ දෙන්නේ සත්‍ය අවබෝධයේ වුවමනා කරපු දෙන්නේ ඇවිල්ලා කියපු කතාවක් බුදුහාම කියනවා. අර මහාලි එතනින් එහාට යන්න දෙන්න බුදුහාඳුරෝ ඒකට අවතීර්ණ කරගන්න ඔන්න සීලක්ඛණ්ඩ වගේ කිව්වේ ඒකයි. බුදුහාම කොහොම හරි එක එක විදිහට මෙතෙන්ට ආවේ. ඒක මතකේ තියාගන්න ඕද අපි සූත්‍ර පහක්ම කියවලා තියෙන එක එක ක්‍රමයට බුදුහාරෝ ප්‍රතිපදාවට එන්නේ. ඉතින් ජායත් බුදුරජාන් වහන්සේ කියනවා ඒකෙ මිදහම්මාලි මහාලි මහාලි මම එක්තරා කාලෙක අපි දැන් මේ එන්නේ මහාලි සූත්‍රයට. කෝසම්බියම් විහරාමි ගෝසිතාරාමි කෝසම්බියේ ගෝසිතාරාමි ඉන්න කාලේ දේ පබ්බජිතා පබ්බජිතයෝ දෙන්නේ මුන්ඩියෝච පරිබ්බාජකෝ ජාලියෝච දාරුප්පන්තිකන්තේ වාසී ඒ දෙන්නගෙම එක්කෙනෙක් තමයි ජාලි අනිත් එක්කෙනා මුණ්ඩිය කට්ටි පැවිද්දු දෙන්නේ. යේනාහං තේන උපසංකමින්සු මා වෙතට ආවා. ඇවිල්ලා උපසංකමිත්වා මෙයා සද්දින් සම්බෝධිසු මාත් එක්ක සතුරු සාමිච්චි කතා කළා. ඒ ඇයි හොඳයි කතා කළේ ඉවර වෙලා කොහොමද වාසේ දේශ කතා කළේ ඉවර වෙලා ඒක මන්තං අර්ථාංශු පැත්තකින් හිටිය කට්ටි. එහෙම හිතේ ඒක ඒ දෙන්න ඒක මන්තන් තිතාකෝ ද්වේ පබ්බිතා මං එතදෝ චුම් මට ඒ දෙන්න මෙහෙම කිව්වා මේවා මේවත් මේක මේ දිහාවට හැරිච්ච නැති අය ටිකක් අමාරු වෙන්න ඉඩ තියෙන ඒ වුණත් එහෙම අයින් කළම දාන්න මේ ටික එපා වැඩක් නෑ හොඳද මේක ටිකක් ඔළුව හරහා යන්න වෙනවා ඒ නිසා කින්නකෝ ආවසෝ ගෝතම තන් ජීවන් තන් ශරීරයම් මේ තන ගැහෙනවා කියන தত্ত্বයයි ශරීරයේ අම්මා තාත්තා නිසා මත් විලාපු දැන් ওই ෆොටෝ ගන්න අම්මලා වෙච්ච තාත්තලා වෙච්ච භික්ෂු වෙච්ච නොභික්ෂු වෙච්ච උගත් වෙච්ච නුගත් වෙච්ච හරි ධනවත් වෙච්ච එකක් තියෙන්නේ පාවිච්චි කරන එකක් ඇඳුම් අන්දන කාර්කේ යවන එකක් තියෙන ආවන ඒකයි ඒකේ තිබුණට යන්නේ නැහනේ මේක ජීවියක් තියෙන ඇතුලේ මේ මේ ප්‍රශ්නේ ඇහෙන්නෙම අර භෞතික විද්‍යාඥයෙක් ඇටම් එක හොයාගෙන යනවා ගේ නැත්තම් ඒකේ තියෙන සත්‍යයන් හොයනවා භෞතිකත්වයේ තියෙන චලනයන් භෞතිකත්වයේ තියෙන වේව්ස් තරංගයන් සොයාගෙන යනවා ඉලෙක්ට්‍රෝන්ස් හොයාගෙන යනවා වගේ ආධ්‍යාත්මිකත්වයට ගැඹුරට බී බලන එක්කෙනාට පේනවා දෙකක්. අර විපස්සනා ඥානයට වඩා වෙනස් මේ. ඒක දෙක බෙදලා දෙකම නිත්‍යත්වයෙන් දාලා තියෙන විශේෂින් ජීවි ජීවය තන් ජීවන් තන් ශරීරං ජීවයයි ශරීරයයි දෙකම එකක්ද උදාහ අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං මේ ජීව ජීවි බවයි සජීවි බවයි ශරීරයයි දෙකක්ද දෙකම එකක්ද දෙකක්ද කියලා මේ බුදුහාර උත්තර දුන්නේ නැති ඒවා ඒවා නිකන් ඔළුව අවුල්ලන જાති තේන අවසෝ සාදුකං සුනා සුනාත සාදුකම් මනසිකරෝත භාසිස්සාන හොඳට අහන්ත ඔය දෙන්න මං හොඳට කියලා දෙන්න කියලා බුදුහාම කිව්වා ඒව මාංශ හොඳයි ගෞරවනීය මිත්‍රයන් වහන්සේ අපි අහගන්න. එතකොට ඒත් කිව්වම් බුදුහාමුදුරු කිව්වා. මෙන්න මේ ටික. දැන් අර අර සීලඛන්ධ වර්ගයේ කියන තථාගත බරේ ලෝකෙ උපදිනවා කියන தත්ත්වේ ඉඳලා යන එක. ඉදහාවසෝ තථාගතෝ ලෝකේ උප්පජ්ජති අරහං සම්මා සම්බුද්ධෝ ආවසෝ මේ ලෝකේ තථාගතවරයෙක් පහළ වෙනවා. ඒ පහළ වෙලා අපි දැන් මේ සූත්‍ර පහක්ම කියපු නිසා පදන්නවා. එයා ඒ ඒ තථාගතවරයා ලෝකයට දේශනා කරන උතුම් එතෙන්දී උන්වහන්සේ ඒ දේශනා කරනකොට කවුරු හරි මේ දුක තේරුම් ගන්න ඕන කියලා ඔළුවට මේක තේරුම් ගිය කෙනෙක් ඇවිල්ලා සත්‍ය අවබෝධය සඳහා මාර්ගයට අවතීර්ණ වෙලා සීලය කියන එකට අනුකූල වෙන්න හදනවා. කියන පැවැත්මට නීති රීති ටිකක් දා ගන්නවා. පවතින විදිහට නීති රීති ටිකක් දා ගන්නවා. තමන් බාර ගන්නවා. අපිව චූල සීල සීල මහා සීල වශයෙන් කතා කළා. එහෙමකත් එතකොට පළමු චූල සීල කියන්නේ අපිව දන්නා පංචශීලයක් ඩිංගක් පහු කරගෙන ගිහිල්ලා ඊට පස්සේ ඉන්ද්‍ර සංවරයක් තාත් එක්ක ඇවිල්ලා ආජීවයත් හොඳටම පවිත්‍ර කරගෙන කෑම බීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරගෙන ඒක අත්‍යවශ්‍ය දෙයක්. කෑම බීම පිළිබඳ විශේෂ අවධානයක් අවශ්‍යමයි. මොකද ඒක ලොකු බාධාවක් කරන බව පේනවා. ලොකු බාධාවක් කරනවා. කාලය වශයෙන්ුත් ශාරීරික වශයෙන්ුත් ඒ එහෙම වුණාම ඊට පස්සේ දැන් අපි කැටි කරලා කියන්නේ. ඊයත්තු ඉන්ද්‍රිය සංවරයට ඇවිල්ලා භෝජනේ හරියට දැනගෙන හොඳට කල්පනාකාරීව නීවරණ අයින් කරලා පඨම ඥානයට එනවා. පළමු වතාවට ගැඹුරු ආධ්‍යාත්මික කල්පනාවකට එනවා. අපි පඨම ඥානෙ ඉගෙන ගත්තා අවශ්‍යම නම් ආයෙත් කතා කරන්න පුළුවන්. මේ ගැන කොහෙල් දන්නේ නැති අය අලුතින් අප ඉන්නවා ධර්ම සාකච්ඡාවට දහම් තේ ගැන තේරුම් බේරුම් ඇති ඇත් වෙනවා ඒවා ගැන කතා කරා. එතෙන්දී ඔන්න අහන්නේ මේ මහාලි අර්ධේ පබ්බජිතා. ඒ පැවිද්දෝ දෙන්න ඇවිල්ලා උන්වහන්සේකින් ඇහුවානේ ඒ ජාලියයි මුන්ඩියයි දෙන්න ඒ දෙන්න ඇවිල්ලා ඇහුවා. අහනකොට බුදුහාරතෙන්දී කතාව දිගට මම මේ විනාඩි දෙකෙන් කියවට පැයක විතර කක් දේශනයක් උන්වහන්සේ ඊටත් වැඩි වෙන්න. ඒ සත්‍ය අවබෝධයට පිවිසෙන එක්කන පළමු ඥානෙට ආවහම බුදුහාරවන යෝකෝ ආවසෝ භික්ඛු එවං ජානාති එවං පසති ඒ කියන්නේ සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඥානං උපසම්පච්ච විහෙරති එතකොට ඒක මුළු ශරීරයට මේ සුඛංච කායින පරිසංවේදීති කියන එක දන්නවනේ ඒ කියන්නේ විවේකජං පීතිසුඛං එයාට තියෙනවා ඒ தත්ත්වය දන්නකොට එහෙම එක්කෙනා කල්ලන්කෝ තස්සේතම් වචනායි. එයාගෙන කියන්න පුළුවන් නැත්නම් එයා කියයිද? එයාගෙන කියන්න පුළුවන්ද? තන් ජීවන් තන් ශරීරං වාති. ජීවයයි ශරීරයයි එකමයි හෝ අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං කියලා කියන්න පුළුවන්ද කියලා. මේක හෙළ පොත් ඒ කියන්නේ ශ්‍රී ලංකාව කියලා තියෙන පුංචි දූපතක් ඒ දූපතේ හිටපු ඇවිත්තු පරිවර්තනය කරපු හැටියයි එකතු කරපු හැටියයි අර මෙම් ආරයත් එක්ක කරපත වෙනසක් තියෙන හැබැයි හොයලා බැලුවොත් ඒ අද දෙකම එක තත්වයට යනවා හිතලා හිතලා බැලුවොත් අපි ඒකට පස්සේ එහෙම වෙන්න විදිහක් නැහැ කියලා කියනවා. එතකොට ඒ දෙන්නත් කියනවා යෝකෝ යෝසෝ ආසෝ බික්කේ වංජානාති එවං පස්සෙති කල්ලන් තසේතං වචනාය තං ජීවං සරි තං ශරීරං වාති අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං වාති කියන්ට යාට පුළුවන් වේද බුදුහාර කියනවා අනේ අර දෙන්න කියන හැම පුළුවන් වේවි කියලා. ඊට පස්සේ බුදුහාර කියන වැද්දගත්ම දේ මෙතන. අහං කෝපනේතං ආසු හේවං ජානාමි හේවං පස්සා. මමත් ඔය පළමු ඥානය ගැන අවබෝධය ඇවිල්ලා මන් දන්න මොකද්ද ඒතන සිද්ධ වෙන්නේ කියලා. ඒවං ජානාමි ඒවං පස්සාමි අතජපන ඒ වුණාට අහන්නේ වදාමි මම කියන්නේ නෑ තන් ජීවන් තන් ශරීරං අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං ති. එහෙම මා ප්‍රකාශ කරන්නේ නෑ ඒක වෙන්නේ කියලා. ඒක හොඳම දෙයක්. මොකද ඒක අවුලක් වෙන්න නිසා දුක නැති කරගන්න දුක්ඛ නිරෝධය සඳහා වෙන්නේ නෑ. හේතු වෙන්නේ ඒකයි. බුදුහාරෙම කියන්නේ. බුදුහාමර අහනවා එහෙම කියන්න පුළුවන්ද කියලා. ඒත් කියනවා එහෙම එහෙම කියන්න පුළුවන් එයාට ඕනනම් කියලා. ඒක හෙලපොතේ පාචන එහෙම කියන්න විදියක් නැහැ කියලා කියනවා. ඒ දෙකම කියන්නම ඒ ටෝන් එක අනුව. කොහොමද බුදුරජාණන් වහන්සේ එතෙන්දි කියනවා අහං කෝපනේතං ආසෝ ඒ වංජානාමීවම් පස්සාමි. මම ඒ පළමු ඥාන தත්ත්වය දන්නවා දකිනවා අත්‍යපන අහං නවදාමි වුණාට මම කියන්නේ නෑ තන් ජීවන් තන් ශරීරං තිවා අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං තිවා මේ නාම රූපත්වය ගැන හොඳට තේරුම් ගන්න නාම රූප පොදි එකට යන්නේ අදිවචන සම්පස්ස පටික සම්පස්සේ ඔක්කොම ඔළුවට හරහා යන්න ඕනේ මේ වෙනකොට අවුරුදු 9000කට කලින් ඉගෙන ගත්ත જાති ඊට පස්සේ දෙවෙනි ධ්‍යානයේ ඒවා ගැන කතා කරන්න ඕනද කියන එක දන්නේ නැහැ මේ මේ සූත්‍ර පහේම අපි කතා කළ නිසා පස්සේ අවශ්‍ය නම් කතා කරමු ඊළඟට තත්ත්‍ය ඥානෙ තචුත් ඥානෙ වලත් ඇවිල්ලා තින්දි කියනවා එයා සුදුස්සෙක් වේදයාට කියන්න පුළුවන්ද ජීවයයි ශරීරයයි එකයි ජීවය වෙනම එක ශරීර වෙනම එකක් කියලා ඒත් කියන ඒ එහෙම කියන්න පුළුවන් ඕනනම් ඇත්තත්. මොකද එයා දකින්න හින්දා. ඒතර බුදුහාම කියනවා මා දකින්නයි තත්ති. මා හොඳට අවබෝධ කරගෙන ඉන්නවා. ඒ උනාට මා කියන්නේ තන් ජීවං සංසාරීරං අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං කියලා. මේ පණ ගැහෙන එකයි ශරීරයයි එකම දෙයක් දෙක දෙකක් කියලා මම එහෙම කියන්නේ නැහැ. මොකද ඒකට ගියොත් අත්වාදයට අහු වෙනවා. අත්වාදයට අහු වෙන එකක් වෙන තියෙනවා කියලා තේරුම් ගන්න හදන සස්සත් ඊළඟට ධාන වලින් පස්සේ ඒක වඩා හොඳ වෙනවා ඇතින්ට මොකද මේ අපද ඉගෙන ගත්ත දේ විශේෂයෙන් කතා කරන්න ඒකට මේ වචන හොද්දන්න ඒකට ඒකට ටියුන් අප් වෙන හින්දා වෙන්න ඇති ඥාන දසනා චිත්තං අබිනීහර්ථ අබිනින්නාමේති මේ ඥාන දර්ශනයේ සඳහා හිත යොමු කරනවා හිත ඉපතට නැඹුරු කරන එක ඉගෙන ගන්නට ඒක ඉගෙන ගන්න කියන්නේ විපස්සනාවෙන් ඉගෙන ගන්න. මොකක්ද එයා කරන්නේ? අයංකෝ කායෝ චාතුම් මහ බුද්ධිකෝ මාතා පෙත්තික සම්භවෝ අපේ දන්න මේ සිරුර කියන එක භූතත්වය මහාව පහල කරගත්ත දෙයක්. භූත භාවයන් මහත්ව පහල කරගත්ත දෙයක්. manifestation කියලා කියන්නේ ඵලක් ආවගේ භූතයක පාට. බලාකුලක් අහස්තාව වගේ. මම සත්‍ය ජීල බලාකුලක් තියෙන එච්චර. ඊට පස්සේ ඉතින් ඒක දන්නවා මාතා අප්පිටික සම්භවෝ ඕදන කුම්මා සූපච්චෝ කෑම බීමලින් ලොකු මහත්තල දැන් කාත්තල් 140ක් විතර විශාල කරගෙන ඉන්නවා ඒක. ඒක හොදන්න ඕන. ඒකට කවන්න ඕන, පුවන්න ඕන, නාවන්න ඕන, නියපොතු කපන්න ඕන, කිස් කපන්න ඕන, රවුල් කපන්න ඕන. දුම් හොදන්න ඕන, බෙහෙත් ගන්න ඕන, ඔය જાති කර කර ඉන්නවා. ඒක දන්න හොඳට. විඥානං එත්ත සිතං එත්ත පටිබද්ධා. මේ විඥානත් తত্ত্বය කියන එක මේක ආශ්‍රිතවයි තියෙන්නේ මේකට ප්‍රතිබද්ධවයි තියෙන්නේ කියන එකක් දන්නවා. අර ඇල්කලයින් බැසයක් හදුවාම මේක තියෙන්නේ. ඒ වගේ ඇතුලේ තියෙන පාරම්පරික වෙන ගතිය. ඒ දකින්න එක නම් මෙතන මේ ප්‍රශ්නෙට ඒක බොහොම වැදගත්. ශරීරයේ රූපත්වය සහ මහා භූතත්වයේ මෞපියන් නිසා නිර්මාණය වෙච්ච මේ අත් කකුල් ඇඟිලි ඇස් දෙක කොණ්ඩේ සහිත මේ ශරීරය තුල විඥානත්වයක් තියෙනවා ඒක දකින්න එක්කනා වැදගත්ම දේ යෝකෝ ආවසු බික්කු ඒවං ජානාති ඒවං පස්සති සත්‍යාබෝධයේ සඳහා යන එක්කෙනෙක් මේක මේ විදිහට දකිනවා මේ විදිහට ඒක අවබෝධ කරගන්නවා එයාට පුළුවන් වේද කියන්ත තන් ජීවන්තං ශරීරං කියලා ඔන්න පැටලෙන තැන මතක තියාගන්න විඥානය සහ ශරීරය කියන එක. අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං කියලා කියන්න පුළුවන් මේක. එතකොට ඒ ඇති කියන අවශ්‍ය නම් යාට කියන්න පුළුවන් මොකද හොඳටම පේන. ඒ කියලා පේනවා. එතකොට බුදුහාමුදුරුවෝ තෙන්දි කියනවා මා දන්නවා මා දකින්න ඔය තත්. අහං දානාමි අහං පස්සා අපිට පනහන් නවදා ඒ වුණාට මං කියන්නේ නෑ තන් ජීවන් තන් ශරීරං අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං ඒක අවශ්‍යම නැති දර්ශනයක් බෙදලා බලනකොට නාම රූපත් කටුකුරුන්ද හාමුදුරන්ගේ ඒ දේශනය ඔස්සේ වඩාත් හොයලා බලන්නට ඊට පස්සේ අපි ඊළඟ විද්‍යාවන්ට යනවා පුබ්බේනි මනසානුස්ඥාන දිබ්බචක්කෝ ඊට පස්සේ අසවක්ඛ්‍ය ඥාන ඒ ටිකට මහලු සූත්‍රය තමයි නමුත් දැන් සමහර ඇත්තන්ට මේ ගැන කතා කරන්න බොහෝ තියෙන නිසා අපිට පුළුවන් අනිත් අයගේ උදව් වෙනුත් මේ කතා කරපු ජානි තත්ත්වයන් තන් ජීවන්තං ශරීරං අඤ්ඤං ජීවං අඤ්ඤං සරින් තත්ත්වයන් ධර්මානුකූලව පමණක් තේරුම් ගන්නට අනිත්‍යත්ව අපටත් උදව් කරන්ද සම්මා සම්බුද්ධ සරණයි කවුරුන් හෝ වචන පාවිච්චි කරමින් මාර්ග මාර්ගයෙන් ඉවතට කියන්න බෑ වෙන දිහාවකට හැරෙනකොට නතර කළොත් නතර කරන්නේ මිත්‍රත්වය ධර්මකාමී බව නිසාමයි එම් සිදෙනවා නම් සමා වෙන්නේ බුදු සරණයි තෙරුවන් සරණයි අප්‍රමාණ පින් සතේතුමා චිත්‍ර රාජපක්ෂ මහත්මිය ඔබතුමීට පුළුවන් ද අපිට සාකච්ඡා සඳහා ආරම්භය ලබා දෙන්න තෙරුවන් සරණයි හැමදෙනාටම ඇත්තටම සත්‍යජීතුමාගේ පැහැදිලි කිරීම බොහෝම සරල විදිහට කරා ඒ නිසා මට කල්යාණ මිත්‍රන්ට මේ පැහැදිලි කිරීම නම් අඩුවක් නැතුව ඇති. නමුත් මේ පැහැදිලි කිරීම කරනකොට හිත තුළ ඇති වුණු සංකාර ටිකක් සංස්කරණ ටිකක් තමයි ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ. ඒ අපේ අත්විදියට ආපු සත්‍යජිතුමාගේ කටහඬ සත්‍යජිතුමා කියලා අර කලින් මතකයේ තිබුණ නිසා තේරුම් දැනගත්තා. ඒ දැනගෙන ඒ සද්දයට අනුව ඇති වුණු සංස්කරණය වුණු සිතුවිලි ටිකක් තමයි ඉදිරිපත් කරන්න කැමති. එතුමා අපිට මේ ලස්සන වචන දෙකක් <laughs> ඒවං ජානාමි ඒවං පස්සාමි කියලා. ඉතින් මේ වචන වෙනවා. ඥාන විදැන ගන්නවා කියන එක ඥානති කියන එකත් කියන එකත්. එමනම් අපි ධර්මයේ සොයනකොට අපි නිවන සොයා යන අය ගැනීම පමණක්ම මදි කියන එක තමයි මනස තුලින් ගියේ. එමනම් අපිට මේ පස්සාමි කියන එක කියන්න පුළුවන්ද? ජානාමි නම් අපිට කියන්න පුළුවන් කියලා හිතෙනවා. ඒකත් හරිය නැහැ. නමුත් දැන් අපි උදාහරණයක් විදිහට අරගෙන බැලුවොත් ශ්‍රීමති මහත්මිය මේ දැන් පළවෙනි ඥානය කියන එක අපිට හොඳට කෙනෙකුට විස්තර කරලා දෙන්න පුළුවන්. එම්කද මොනවද ධානාංග කියලා පළවෙනි ධානයේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා එහෙම කියලා අපිට කියන්න පුළුවන් අපි දන්නවා ඒක. නමුත් අපි තථාගතයන් වහන්සේගේ මේ ප්‍රායෝගික දෙයක් ප්‍රායෝගිකරණය කළ යුතු දෙයක් නිසා එහෙමනම් අපි මේක දකිනවද කියන එක ප්‍රශ්නයක් විදිහට හිතට ආවා. ඉතින් ඒ අනුව හිතුණා ඇත්තටම මේ ඒ යම්කිසි සමාධියකටපත් වෙනකොට ආනාපාන සතිය සූත්‍රයට අනුවත් සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන භාවනාව එක නිසාත් වෙන්නේ නැද්දි මේ කියන්නේ මොනවද මේ ඇත්තටම මේ දේ දන්නවද මේ දේ දකින්නවද මේ කියන දේවල් කියන එක තමයි හිත තුලින් ගියේ ඉතින් මේ වෙලාවට හිතුණා දැන් උන්වහන්සේ අපට විස්තර කරනවනේ දැන් අපි අපිට සත්‍යජිතුමා බොහොම හොඳට විස්තර කරා මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන්නේ මේ මොන වගේ මනසක්ද කියන එක කාටද කියන එකට වැඩිය මොන වගේ මනසක්ද කියන එක දැන් සද්ධානුසාරී කෙනෙක් සද්ධාමෙන් පිළිගැනීමක් කරනවා ධම්මානුසාරී කෙනා එතුමා කිව්වා මේ ප්‍රඥාවෙන් මේ දේවල් දකින්න උත්සාහයක යෙදෙනවා කියලා තේරුම් ගන්න උත්සාහයක. එතකොට අපි ඇත්තටම මේ මෙතනදි තේරෙන මේ ප්‍රඥාව කියන එක තමයි අපිට වඩන්න තියෙන්නේ මොකද තථාගත ධර්මයේ අපි බෙදන්නේ සීල සමාධි ප්‍රඥා කියලානේ. යම් කිසි විදිහකින් අපිට ප්‍රඥාව ඇති වෙනවා නම් එතකොට ඒ මේ අනුපිළිවෙලකට තමයි මේක ඉගෙනගෙන දැනගෙන දැකීමක් සිද්ධ විය යුත්තේ කියන එක හිතුණා. ඒ අනුවත් ඇත්තටම උන්වහන්සේ අපිට කියනවා මේ මේ සූත්‍රෙත් එනවා අපිට ගිය සති සත්‍යජිත මතීරුම් කරා මේ සති සම්පජඤ්ඤය තියෙන්න ඕනේ අපිට මේ හැම සූත්‍රයකම කියන සතියත් කියන්නේ සිහියත් නුවණත් තියෙන්න ඕනේ කියලා. එහෙමනම් මේ ඥානාමි කියන එක පස්සාමි වෙන්න නම් හිතුණා මේ සතියත් නුවණ දෙක බොහොම සියුම්ම භාවිතා වෙන්න ඕන භාවනාවේදී ඒ සියුම්ම භාවිතා කිරීමෙන්ම ඒ කියන්නේ කොටස බොහොමයක් දුරට යනකම් කරන භාවනාවක් තියෙනවා මේ දන්නවා දැන් අපි අපිට උන්වහන්සේ කියනවා තථාගතයන් වහන්සේ මේ අපේ මේ හැම තැනම පණින දුවන මංකි ඒ කියන්නේ වඳුරු සිත ට මොකක් හරි දෙන්න ඕන අත්තක් කෙල් ඒ නිසා අපිට කියනවා මේ එක අරමුණක එල්ලෙන්න ඉඩ දෙන්න යාට ඒ එල්ලුනහම ඒක හුස්ම ඒ කියන්නේ ආස්වාද ප්‍රශ්වාසයට යොමු වුනහම මංකි ටික වෙලාවකට ඉන්න පුළුවන් පුළුවන්ද කියලා තමයි අපි බලන්නේ. නමුත් ඉන්නේ නෑ. අරහෙ පනිනවා මෙහෙ පනිනවා. එහෙම අරහෙ මෙහෙට පැනලා ඊට පස්සේ ඇත්තට මේ ඒ පැනීම නැවතිලා අත්තේ එල්ලිලා ඉන්නවා. එවැනි අපි මේ දැනට තේරුම් ගත්ත පැහැටි හරි වැරද්ද අපිට තේරුම් කරලා දෙයි සත්‍යජිතුමා. ඒ එහෙම එලිලා ඉන්නකොට අර එළියට යනවා ආයි එනවා එල්ලෙනවා ඒ ගතිය ටිකක් වෙලා යනකොට නැවතිලා අත්තේ එල්ලිලා ඉන්න ගතියක් තේරෙනවා. දැන් මේ අත්වල තමයි පේන්නේ මේ අත් මේ බොහොම ශක්තිමත් මේ අත කැඩෙන එකක් නෑ ඒ වගේ. දැන් සිහියේ යොදාගෙන ඉන්නකොට තේරෙනවා මේ මේ අපිට මේ හුස්ම කියන එක මෙන්න මේක දිගයි මේක කොටයි මේක ආශ්වාසය මේක ප්‍රශ්වාසය කියලා ඒ ඒ අත්දෙම එල්ලිලා ඉන්න පුළුවන් ගතියක් අර හිතට එන ඒ සංස්කරණ ටිකට වෙන්න ඕනේ මම හිතන්නේ විතක්ක ਵਿਚාර කියලා කිව්වේ ඉතින් ඒ අත්දෙම එල්ලිලා ඉන්න ගතිය නිසා අර අත්තට එළියෙන් පැන පැන ගිහිපු ඒවා දැන් නැති නිසා ඇති වෙන යම්කිසි සැනසෙල්ලක් තියෙනවා. මේ අත්te මේලිලා අත්ත ගැනම විපරම් කරමින් ඉන්නකොට කියන එක. එතකොට එවැනි තත්වයකදී අර සංසුන් වෙච්ච තරමට හිත ඒ සංසුන් වෙච්ච ප්‍රමාණයට ප්‍රීතියක් සැපක් දැනෙනවා. ඒ වගේම තරමක ඒකාග්‍රතාවයකුත් තියෙනවා. මොකද දැන් විසිරිලා නැති මනස. තවත් විදියකට තවත් අපි ධර්ම භාෂාවටම ගිහිල්ලා කිව්වොත් පංච නීවරණ වලින් ඉවත් වෙලා කියන தত্ত্বය අපිට අත්දක ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වෙලාවේදී කියන සංස්කරණ ටික තමයි එකතු කරන්න පුළුවන් ඒ ගැන අනිත් කල්යාණ මිත්‍රයන්ගෙනුත් තේරුම් ගන්න කැමති ධානය ගැන ඊටාම පැහැදිලිව කතා කරන්න පුළුවන් කල්යාණ මිත්‍රයෝ ඉන්න නිසා අපි එයාට තැහුම්කන් දීලා බලමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි බොම්පින් පිට්ස මහත්මිය. අපි ඊළඟට යමු රුණ මහත්මිය ඔබතුමාට පුළුවන් සම්බන්ධ වෙන්න. තෙරුවන් සරණයි සියලු දෙනාට. මම පොඩ්ඩක් පස්සේ පහුගිය වෙලා තමයි සම්බන්ධ වුනේ. සූත්‍රේන පොඩ්ඩක් අරින්න බලලා තිබ්බේඳ පොඩ්ඩක් පොඩි අදහස් තිබ්බා ඒක ගැන මේ දැනගන්නත් මේ මම නම් හිතන්නේ අපිට මේ දෙවෙනි ධාන තුන්වෙනි ධාන ලොකු අපි හැමදාම කතා කරා සැහැඳ අපිට අර දැන් මෙතන මගේ தත්ත්වය හැටියට නම් ඉතින් අපි අර පළවෙනි ධාන මට්ටමට ඒක ඒ தත්ත්වයට කොහොමදපත් වෙන්නේ ඒ தත්ත්වයටපත් වුණොත් ඒක කොහොමද රැකගන්නේ කියන මට්ටමක් සාකච්ඡා කරන හොඳයි කියන එක මට ප්‍රයෝජනවත් වෙන්නේ ඒක ආත්මදානය කියන අංශයට ගැලපෙනවා කියන කාරණේක ඒ தත්ත්වය ඉස්ලාම අපිට ඒ தත්ත්වයටපත් වෙන හැටි ඒකට අපිට අපේ අතින් වෙන වැරදි මොනවද ඒ தත්ත්වයටපත් නොවෙන්න නම් ඒ තත්ත්වයට ප්‍රශ්න නැබත් ඒක දැක නොගන්න කියන්නේ දැක ගන්න බැරි වෙන්න මොන හරි හේතු කියනවා නම් ඒක මොනවද කියලා දැනගන්න කැමතිම මේ සතියදම අදින් අනිත් අනිත් කාලයන් මිසෙන්නේ ඒකට ගන්න කිසි අඩුපාඩු වෙනව නම් මොකද ඒ තත්ත්වයට ප්‍රශ්න වෙනවා නම් ඒකට හේතු මොනවද කියන එක නැත්නම් අර ඉහළ තත්ත්වය ගැන අපිට දැන් කතා කරලා තියෙන හුඟක් ප්‍රායෝගිකව අපිට දැන් සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙන මාත් පල්ලහැ ඒ පල්ලහැ කොහොමද හරියට අපි ඒක හදාගන්නේ කියන මට්ටමක් කියන සාකච්ඡා වෙනම හොඳයි කියන එක දැන් සුතුමේ පැත්තෙන් අපි සමහර කරුණු දන්නා විතක් ਵਿਚාර කියපුවාම දැන් සාමාන්‍යයෙන් චිත්තමාත්මික වගේ හිත අරමුණු කරහා යනවා කියන අධ්‍යාත්මික ආයතන හයක් තියෙනවා. ඒක බාහිර ආයතන හයක් තියෙනවා. ඒකට මේ හැමතිස්සෙම හිත ආයතන ඔස්සේ ඉක්මනටම ආයතන එක එක ආයතනයක් නේ ආයතන හය හරහා එක එක ආයතන වලට ආර්යවි එක එකම ආයතනය හරිය එකම තැන රැඳෙන්නේ නැතුව ඒ හිත කලබල කරන එක තමයි ජීවිතය කියලා අපි දන්නේ දැන් දැනගෙන හිතියේ ධානයක සත්‍ය හෝ භාවනාවක් සත්‍යයක් පත් කරගන්න පත් වෙන්න කලින් දැන් ඒක දැන් ආයේ ආර අපි දැන් කොහෙන් කල්‍යාණ මිත්‍රාශ්‍රයකින් මේ වගේ ධර්මයක් දැනගෙන අපි ඒක පුරුදු කරනකොට තමයි තේරෙන්නේ මේක කොච්චර අමාරුද මේ හිත දුවන එක නතර කරන්න ඉතින් එතකොට විතක්ක ਵਿਚාර කියපුවාම දැන් ආනාපාන සතියක් හරි මොන අයි කාම්තා 40ක් තියෙනවා දැන් ඔතේ 40 මොන සම්සාන ගත්තත් ඒ තේරෙන්නේ එක එක ආයතනයක හිත කොටු කරගන්න උත්සාහ කරන එකක් තමයි බලන්න. ඒ කියන්නේ අපි දැන් මේ ආයතන හයම ක්‍රියාත්මක කරන අවස්ථාවේදී සත්‍ය වැහෙනවාද කියන ප්‍රශ්නේ තමයි තොරෙන්නේ අපිට. සත්‍යයට निराවරණය වෙන්න නම් හිත තැන්පත් වෙන්න ඕනේ. ඒ කියන්නේ ආයතන හයම අරමුණු ගන්නකම් අපිට මේ යම් කිසි සත්‍යයක් අවබෝධ කරගන්න බැරි අවස්ථාවක් තියෙන කෙනෙක් තමයි මේ සත්‍යමගේ අහන්නත් මරුමනවා කියන්නේ. එතකොට මේක විතක් විචාර කියපුවාම ඒ අරමුණ ඒ එක ආයතනයකදී හඳුව ගන්න ඉස්සල්ලාම අපිට යම්කිසි උත්සාහයක් දරන්න ඒ ඒ උත්සාහය මුලදී දැඩිව තියෙන ඕන වේදේ කියන්නේ. හැබැයි ඒක ප්‍රගුණ කරායින් පස්සේ ඒ විපස්සය ආරමුණ ඒ යම්කිසි එක ආරමුණක හිත රඳවලා ඒ ආයතන ඔස්සේ හිත හිතනේට දුවන එක නතර කරගන්න දරන උත්සාහය ඒ ඒ උත්සාහය ප්‍රතිඵලයක් ඇටියට තමා විතක්ක ਵਿਚාර කියන එක ප්‍රබල වෙනවා. නැත්නම් විතක්ක ਵਿਚාරය හැම දුවන හිතවලත් ඇති වෙනවා. ඒකට අර එක අරමුණ කිස්තිර වෙනන විතක්ක ਵਿਚාර කියන එක යම් කිසි එක අරමුණකම පිහිටන ගතිය. විතර්කයට නැංගෙනවා. හැබැයි ඒක අර දුවන සත්‍යන්නේ නේද? එතකොට එක එක අරමුණක විතක්ක ਵਿਚාරය ස්ථිරවම ඊට නවත්තනවා. ඒක තමයි විතක් විචාර ප්‍රීති ඒකාග්‍රතා ඒ අංග පහ ඇති ප්‍රථම ධානය ඇති වෙනවා කියලා මම හිතන්නේ සමහරවිට. ඉතින් ඒකත් දෙවෙනි ධානයට යනකොට ඒ කියන්නේ ඒ පුහුණුවේ තියෙන යම් කිසි උසස් කියන්නේ දියුණුවක් හැටියට ඒ විතක්ක විචාර දෙක නැතුව වුණත් ඒ අරමුණේ පිටන්න පුළුවන් අපි දන්නවා ඒ අරමුණ කියන්නේ කියන්නේ ධ්‍යාන අරමුණ නිමිති යම් කිසි නිමිති පහළ වීමක් තියෙනවා. ඒ ඒ වගේ අවස්ථාවකදී එතකොට අර මුලදී අර තියෙන වීර්යයේ තියෙන ප්‍රතිඵලයක් ඇටියට මුල ඒ විතක් ਵਿਚාර ඇති ප්‍රථම ධානයත් විතක් ਵਿਚාර සංසිඳවල දෙවෙනි ධානයට යන්න පුළුවන් සමය ඇති වෙනවා. මම දැන් අර වගේ තත්ත්වයක්. ඒ කියන්නේ පළවෙනියෙන්ම විතක් ਵਿਚාර එක අරමුණක පිළිසන්න එන ප්‍රථම ධානයේ සත්‍යයකටවත් එන්න එන්න නෝ කියන්නේ පස් නොවෙන්න මේ හේතු හැටියට බාධා හැටියට සීලය තියෙනවා. වස්තුවට තියෙන සීලය තිබුණත් ඒ සබාඩු පාඩු තියෙනවද? ඒ කියන්නේ අපි නොසලකීමක් වෙන කර්ම තියෙනවද? මේක ඒ தත්ත්වයට පස් නොවෙන්න කියන එක සාකච්ඡා කරන්න පුළුවන් නම් හොඳයි කියලා හිතන. එතකොට යම් කිසි ඒක ප්‍රායෝගිකව ප්‍රයෝජනවත් ඒක තේරුම් ගන්න. තේරුම් ගන්නයි දුන මහත්තයා. තවත් කල්යනා මිත්‍රින්ට අදහස් වලින් හෝ ප්‍රශ්න වලින් හෝ සම්බන්ධ වෙන්න පුළුවන්ද සාකච්ඡාවට? පද්මසිරි මහත්මයා ඔබතුමා සම්බන්ධ වෙන්න පුළුවන්ද? තේරුම් සන්නයි සුදුනට මේ වෙලාවේ මම පොඩ්ඩක් ආක්ෂාවන් දීගෙන ඉන්න කැමතියි. තේරුම් සන්න. තේරුම් සරණයි. සේන මහත්මයා ඔබතුමාට ආරාධනා කරනවා. තේරුම් සරණයි. බොහොම හොඳ අදහස් ගොඩක් අපේ සටයුතු මච්චේතර මහත්මයාත් ඒ වගේම ප්‍රොඩ මහත්මයාත් කිව්වා මට මතක් වුණ මම පොඩි කාලේ ඉගෙනගත් එකක් භාවනාව ගැන ඉගෙන ගන්නකොට දැන් අන්වීක්ෂ අන්වීක්ෂික කියන මයික්‍රොස්කෝප් එකෙන් බලනකොට බෝට්ටුව කියනකොට එක බලන්න බෑ කියලා මට කියපු කෙනා කිව්වේ ඒක බලනවා නම් ඒකට කොට ඇවිල්ලා මේ ශාපුඩ තියලා බලන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේ තමයි මේ සමතේකට සිත සමතේකටපත් කරගන්න ඕනේ කියලා ඒ සිතේ තියෙන ඒ ඥාන දර්ශනය කියන එක මට ඒක මතක් වුණේ මේ සත්‍යතුතම මෙතනදී කියපෙති මේ සූත්‍රයේදී ඉතින් මට මම දැන් මේ අදහස හරිද වැරදිද කියලා දැන් ඥාන මට්ටම දී අපිට අහන්න ලැබුණා විවේකයක් තියෙනවා කියලා මේ ඥාන தත්ත්වයටපත් වුණාම. එතකොට මේ විවේකය පාවිච්චි කරන්න පුළුවන් නේද අපේ මේ ඥාන දර්ශනයට නැත්නම් මම දන්නේ මොකද ඥාන දර්ශනය කියලා මම හිතන්නේ නුවණ දිනු කරගන්න නැත්නම් ප්‍රඥාව දිනු කරගන්න ඒක හරි හැටි යථාර්ථය බලන්න පුළුවන්කම ඇති වෙන්නේ මේ විදිහේ විවේකයක් ඇති වුණාම නේද කියන එකයි මට මට තේරුම් තේරුනේ ඉතින් මේ විවේකයේ ගන්න නම් ඥාන මට්ටම අත්‍යවශ්‍යයි කියලාත් මට හිතෙනවා මොකද නිකන් ඒ ධානය කියලා කියන්නේ වෙන මොකුත් නෙවෙයි සිතේ එක මට්ටමක් ඇටියට මම හිතාගෙන ඉන්නේ. මේ මට්ටම සිතට ගත්තේ නැත්නම් සිතෙන් මේ ක්‍රියාව කරගන්න බැහැ නේද කියලා අදහසකුයි මට මට මතුනේ. ඉතින් මේක ඉතා වැදගත් එකක් කියලා ඥාන මට්ටම ඇති කරගන්න ඕනේ අපේ මේ නුවණ නැත්තම් ඥාන දර්ශනය එහෙම නැත්තම් යථා තත්ත්වය අවබෝධ කරගන්න කියන එකයි මට අදහසක් ඇතුළත මතක් වුණේ මේක හරි වැරද්ද දැනගන්නත් මම කැමති කාගෙන් හරි දන්න කෙනෙක්ගේ පිරුවන් සරණයි. පිරුවන් සරණයි සෙන මහත්මයා. ඊළඟට යොමු ජයන්ත මහත්මයාට ජයන්ත මහත්මයා ඔබතුමාට ආරාධනා කරනවා සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. තිරුවන් සරණයි සතිතුමා ඇතුළු හැමෝටම ඔව් මමත් ඇත්තටම අහගෙන හිටියා සවදානව මට සමාන්න තේරිච්ච කාරණාව තමයි සිතේ සංහිලියාව කියන එක ඇත්තටම අපිට අවශ්‍ය වශ්‍යම දෙයක් මේ මාර්ගය දියුණු කරගන්න ඒකට සත්‍යතුමා හැමදාමත් මතක් කරනවා වගේ ඉන්ද්‍රිය සංවරය කියන එක ගැන තමයි මට හුඟක්ම මතක් වුණේ අපි උනත් දැන් යම් කිසි වෙලාවක මේ මාර්ගයේ වඩනවා කියලා අපේ ප්‍රතිපත්ති වලට අනුව යම් කිසි විදිහකට හිත එකඟ කිරීමකට නැත්නම් මේ ධර්ම මානසිකාරයකට යොමු වෙන්න උනත් ඇතැම් විට හුඟක්ම අපි ඇහෙන් කනෙන් ආදී ඉන්ද්‍රියන්ගෙන් දවපු දේවල් නිසා අපේ හිත වික්ෂිප්ත වෙනවා. එතකොට මම මේ මෑතකදී අහපු ධර්ම දේශනාවක් අනුව මට මතක් වුණා අපි හුඟක් දේවල් අඳුනගන්නේ සංජානන මට්ටමින් කියන එක. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් සිත දිනු නොකරපු ඒ කියන්නේ ශේක පුද්ගල තත්වයට නොපැමිණි මනසක් තියෙන අවස්ථාවකදී හැමදේම අපිට දැනෙන මේ ඉන්දියන් හරහා එන දේවල් පිළිබඳව අපිට දැනීම ඇති වෙනවා. දැනීම ඇති වෙනවා, වින්ද නැති වෙනවා. ඒ වගේ අපිට මේ නාම ධර්ම ඇති වෙනවා ඒ සිත්වල. එතකොට අපි ඒක දැනගන්නේ අපේ මට්ටමේ අපේ සිත දියුණු කරලා තියෙන මට්ටමෙන් තමයි අපි ඒක දැනගන්නේ. එතකොට අපිට ඇත්ත දේ, ඒ කියන්නේ කියන දේ ඇති හැටියට පේනවට වඩා අපේ සිතේ මවාගත්ත ලෝකයක් අසුරු කරමින් තමයි අපි එදිනෙදා ජීවිතේ පරිහරණය කරන්නේ. ඒ නිසා හුඟක් වෙලාවට දැන් භාවනාවකට අපි හිතමුකෝ පුරුද්දක් හැටියට යම් කෙනෙක් භාවනා කරනවා නම් ඒ අවස්ථාවේදී පවා ඒ දැනගන්න මට්ටමින් ලෝකයක් ලෝකයක තියෙන දේවල් අපි සිතට ඇතුළට ගලාගෙන යනවා. අපි යම් කිසි දෙයක් දැක්ක දේවල්, අසූ දේවල් ආදී දේවල් වලින් නීවරණ ඔස්සේ අපිට ගොඩක් බාධක පැමිණෙනවා. ඒක තමයි කියන ලොකුම ප්‍රශ්නය. හිත එකඟ කර ගැනීමට. ඉතින් ශීක භූමිය කියන තැනදී දැනගත්ත දෙයක් තමයි අපි අර සංජානන මට්ටම ඉක්මවා අභිජානන මට්ටම දක්වා. ඒ කියන්නේ මේකේ ඇති සාර්ථක භාවයක්. එමත් නැත්නම් ඒ දකින අහන දේවල් වල නැත්නම් අපි මේ මවා ගන්න ලෝකයේ තියෙන ඇත්ත තත්ත්වය පිළිබඳව අර සංජානන මට්ටමට වඩා ගැඹුරින් දැන ගැනීමක් සිදු වෙනවා. ඒ කියන්නේ අපි බැලුවොත් එහෙම විපල්ලාස ධර්මයන් වල පැටලෙන්නේ නැතුව ඒ කියන්නේ අපිට සිත විපරීත වෙන්නේ නැතුව ඒ ඒ දේවල් ඒ හැටියට තේරුම් ගැනීමේ තත්ත්වයට පැමිණෙන එක තමයි මම හිතන්නේ ශේක භූමියේදී සිද්ධ වෙන්නේ කියලා. ඊට පස්සේ සියලු කෙලෙස් නැතිවෙච්ච අවස්ථාවලදී පරිචාරණ මට්ටමක් කියන්නේ සපුරා දැන ගැනීමක් ඇති වෙන්නේ ඒකත් ඒ දක්වා යන ගමනේදී අපිට පුහුණුව හරහා එදිනදා පුහුණුව හරහා සිත දියුණු කිරීම තමයි කළ හැකි වන්නේ කළ යුතු වෙන්නේ හැකි සංඥාව මතු කරගෙන ඒ මාර්ගයේ යෙදීම තමයි කියලා හිතනවා අපි කරගත්ත යුත්තේ අපි විටක වැටෙනවා විටක හොඳට තමන්ගේ කටයුතු සිද්ධ වෙනවා මේ ධර්ම මාර්ගය යනකොට ඉතින් ඒවට උපේක්ෂාවෙන් මුණ තියලා ඒ කටයුතු පුහුණු කිරීම හරහා නැවත නැවතත් ඒවා වැඩි දියුණු කරගන්නේ අපේ ඉන්ද්‍රිය ධර්ම ටික වැඩි දියුණු කරගන්න එකෙන් අපිට අවස්ථාවක් සැලසෙනවා කියන එක තමයි තේරුම් අරන් ඉන්නේ. මම හිතනවා ඒ ප්‍රමාණවත් කියලා තේරුම් ගන්නයි. ජයන්ත සමාවෙන්න ජයන්ත මහත්මයා අපේ බ්‍රූනෝ මහත්මයා හපු එකට පොඩ්ඩක් සේන්දු වෙන්න ඕනේ ප්‍රශ්නෙට උත්තර හැටියට. බ්‍රූනෝ මහත්මයා කරුණාවෙන් මට පොඩ්ඩක් හිතීම මතක් කරන්න පුළුවන් මහත්මයා. ප්‍රශ්නේට හැටියට නෙමෙයි දැන් යෝජනා කියන්නේ යාළුවෝ මිත්‍රන්ට වුණා අදහස ප්‍රශ්නයක්ම නෙවෙයි යෝජනාවක් දැන් මේකේ කොහොමද මේක තියාගෙන යන්නේ බයිසිකලේ පැදගෙන යන්නේ කොහොමද වැටෙන්නේ නැතුව කියන එක පොඩ්ඩක් ඒක ගැන හිතලා බලන්න. ඒක ගැන සාකච්ඡා කරොත් හොඳයි කියලා හිතෙනවා. හොඳයි සත්‍යජීවි තෙරුවන් සරණයි ඇත්තටම ඉතින් ඒක ප්‍රායෝගිකව අත්දකින දෙයක් මම කියන්නේ යෝගියෙක් හැටියට හැම දිනෙකම වගේ අත්දකින දෙයක් තමයි තමාගේ සංහිඳියාව එමත් නැත්නම් මේ කෙලෙස් දැන් අපි ප්‍රහාණය කරන අවස්ථාව හැදගත්තම අපි ටිකක් පාගල සද කරගෙන යන අවස්ථාවක ඉඳලා විශේෂ සම්මාවෙන් විශේෂයෙන් අවිතක්ක අවිචාර තත්ත්වය විතක්ක විචාර තත්ත්වයේ පාත්වගෙන යන හැටි කොහොමද කියලා කාම විතක්ක නෙවෙයි විහිංසාව විතක්ක නෙවෙයි නික්කම්ම විතක්ක ඇතුළේ. ඒකයි මම හිතන දල වශයෙන් කතා කරන්නට වෙන්නේ. ඊටාම හොඳ තැන බැහැ ගන්නට. බුදු සරණයි. ඊළඟ සම්මා සත්‍යද මම හිතනවා මට වඩා බයෝගික අත්දැකීම් තියෙන අයගෙන් ඒක දැනගත්තා නම් ගොඩක් හොඳයි කියලා මම දැනට නිහඬ වෙන්නම් පසුවේ බලන්න. ඊළඟ සම්මා දරුවන් සරණයි සතේතුමා ඇත්තටම බ්‍රුණ මහත්තයා එහෙම අහනකොට මට හිතට අදහස් වර්ගයක් ආව පසුගිය කාලෙක අසාදන තිබුණු අර භාවනා පරිවෝධ කියලා කම්මාරාමතා බස්සාරාමතා නිද්දාරාමතා ඝනසංගනිකාරාමතා කියලා ඒවයින් වැළකෙන්න ඕනේ කියලා. එතකොට කම්මාරාමතා කියලා කිව්වහම බොහෝ වැඩ කටයුතු වල යෙදීම මේ භාවනාවට අදාළ නොවන එදිනෙදා ජීවිතයේ පෞලේ වැඩ වගේ කාර්යබහුල කෙනෙක් වීම ඊළඟට වැඩිපුර කතා බහ කරමින් කාලය ගත කිරීම වැඩිපුර නිදිමත ගතිය ඊළඟට විශාල පිරිස් එකතු කරගෙන ඒ පිරිස් සමග හැසිරීම වගේ අදහස් මම දන්නේ ඒකද ඒක මෙතෙන්ට බලපාන දෙයක්ද කියලා ඒක මට දැනගැනීමට අවශ්‍ය නිසා ඉදිරිපත් කරේ. තෙරුවන් සරණයි. සතෙන්තුමා කතා කරනවාද අපි දිල්රුක් මහත්තයාට යොමු වෙලා කතා කරමුද සතෙන්තුමා? ඔව් බොහොම උතුම් අදහස් හැමෝගෙම ලැබෙන නිසා අපි කැමති අහන්න උත්සන්න. දිල්රුක් මහත්මයා ඔබතුමාට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි අවසරයි සත්‍යජීතුමනි මමත් කැමති ඒවත් සත්‍යජිතුමාගේ විස්තරයක් තියෙනවා නම් ඒක අහන්න. අපි ඒක අහලා ඊට පස්සේ සාකච්ඡා කරමු. පිරුවන් සරණයි. අද තවත් කල්යනා මිත්‍රය බොහෝ පිරිසක් ඉන්නවා. මම කරුණාවෙන් ආරාධනා කරනවා තවත් අදහස් වලින් හෝ ප්‍රශ්න වලින් හෝ සම්බන්ධ වෙන්න කියලා සත්‍යජිතුමාට යොමු වෙන්න ඉස්සෙල්ලා. පිරුවන් සරණයි. හොඳයි අපි එහෙනම් ඒකට මේක ඒ මා දන්නේ ඒ අලුතෙන් ආවයි කිව්වට මේ පුංචි හැටියට හිතන්නේ ඔය සමට මේ ධර්ම සාකච්ඡාට ලකුණු දෙන්නවත් දන්නේ නැහැ මේ ඒකින්ද අපි ටිකක් ඒගෙන හිතලා බලමු පළමු දේ තමයි මෙය අපට කරන්න පුළුවන් කාටද කතා කරන්නාට සාසන්නන්ට මේක හොයලා බලන්න ඕන. අපි තථාගත ධර්මයට අනුව හොයලා බලමු. හැමදාම කතා කරන දෙයක නිගමනයක් ඉන්නට හොඳයි. අපි දන්නවා මාළුක්‍ය සූත්‍රයේ මේ බුදුරජාණන් වහන්සේ ආනන්දහාන්ට කියන ටික දේශනා කරන ටික පංචෝරම් භාගයේ සංයෝජන අයින් කර දාන්නට පුළුවන් විදිහේදී උපදි විවේකයේ ඇතුව අකුසල ධර්ම අයින් කරලා කාය දුට්ටුල්ල අයින් කියන ශරීරයේ පිළිබඳ පැතනිල්ල අයින් කරලා දාලා ඒක අගේ කිරිල අයින් කරලා දාලා ඒවා සංසිඳවාගෙන නීවරණ අයින් වුණාම කරන්න පුළුවන් දේ ඒ తත්‍රේක හරි ඒවා එනවා. ඒකින්ද ඒක විශාල ලෙසින්මත් හිතන්න එපා දැනට. හැබැයි කරන්නම වෙනවා. එතකොට සවිතක්කං සවිචාරං විවේකජම් පීතිසුඛං පටමඥානං උපසම්පජ්ජ විහෙරති. එතෙන්දී සවිතාර්ක කියලා කියන්නේ මම ඒ අපි හිතමු අට්ටික සංඥාව නම් ඇටකෝටු ගැන නම් හිතන්නේ අපි හිතමු ඔළුව ඔළුවේ තියෙන ඇටකෝටුව කියලා කෝටු නෙවෙයි ඒකට ඇට ඒ බෝලය ඒ කපාලය ගැන හිතනකොට ඒ කපාලය කියලා ඒ වචනේ න කපාලය හරි ඒකට කියන ස්කල් කියලා හරි කමන උලු කට්ට හරි කියන වචනේ එනවා ඉස්සරෝම එතකොට ඒ ඒ වචනෙන් තොරව හිතනවා නෙවෙයි දැන්. කොණ්ඩේ පේනවත් නෙවෙයි. හැම පේනවත් නෙවෙයි. සුදු පාට ඒක දකින්න. ඒක වචනෙන් දිව නොසෙල්ලුවාට ඒකේ සෞම කියන එක සංඥාවත් එක්ක යම් සංජානාති තන් විතක්කේටි. සංජානනයත් එක්ක එන විතර්කය සුදු පාට කියන කියනවා. ඒ වචනෙත් තෙන් තියෙනවා. සිංහල නිසා ඉංග්‍රීසි නම් white කියලා යාට මතක් වෙනවා. නමුත් සිංහල හින්දා ඒක සුදු පාට කියන වචනය එනවා සංඥාවක්. ඊළඟට ඒ ගැ ඒ ගැන මට හොයලා බලන්න පුළුවන්. ඒක තැන් තැන් වලට යන්න පුළුවන්. දැයට කොහෙද මාකිය කපාල ස්කල් එකේ ඉහළ කොටසේ ඇතුලෙන් ඇවිදලා ගියොත් එහෙම අර කාන්ටු උඩින් තියෙන දෙපැත්තේ තියෙන පොඩි හිද මුල් දෙක ඊට පස්සේ මේ අර මැසට මේ සම්බන්ධන හක්ක සම්බන්ධ වෙන තැන තියෙන හිල් දෙක ඇස්වල තියෙන හිල් දෙක නහය සම්බන්ධල තියෙන හිල් නලලත් එක්ක තියෙන කර්ව් එකේ ඒ ටික ඔක්කොම එනවා ඒ සංඥාවල් එක්ක එන්නේ එතකොට සවිතක්කං සවිචාරම් හැබැයි එහෙම ආවා කියලා යා දැන් මේක හිතන්නේ කපාලය ඉස්කබල කියලා හිත හිතුවට මිස්කල් කියලා හිතුවට එයාට එතෙන්දී දුම්නසක් නැහැ. අර පිළිකුල් කියලා හෙළබසින් කියන වචනේ නෙවෙයි එන්නේ. ඒක පහු කරගෙන ගිහිල්ලා පීතිසුඛම් තියෙනවා. විවේකේ නිසා අර කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද අයින් වෙච්ච හින්දා තියෙන කපාලය ගැන හිතුවා සුදු පාට කියන වචනත් එක්ක ආවත් ප්‍රීති සුඛ තියෙනවා. දැන් ඒක නෙවෙයි අපිට කියන්න ඕනේ දැන් ඒකේ විතක්ක ਵਿਚාර පවත්වාගෙන යන හැටි. අපි හිතුවේ ඥාන தත්ත්වය කියලා අර කලින් මතුවෙච්ච ප්‍රශ්නකට තථාගත වචනෙන් මේ අප හොයලා බලන්නේ. කතා කරන්නාගේ දේවල් නෙවෙයි. මාළුක්‍ය සූත්‍රය සූත්‍රේ මහා මාළුක්‍ය සූත්‍රේ ඒ தත්ත්වයට ආවහම විවේකජ පීතිසුඛ පඨම ඥාන පඨම ඥානකේ පළමු ආධ්‍යාත්මික ගැඹුරු කල්පනාවට යනවා මේ පැය දෙකෙන් පස්සේ සම්පූර්ණයෙන් අයින් කරන්න පඨම ඥාන කියලා ඇහෙන හැටියට හිතන්න ඕන ඕන ඉතින් ඔන්න ආනන්දහාන බුදුහාම කියනවා සෝ ඒ සෝ කියලා කියන්නේ අර පතම ඥානී තත්ත්වයේ ඉන්න කාන්තාව පුරුෂයා භික්ෂුව මේ ධර්ම සාකච්ඡාවට ඇත්තු ඇත්තු අපි කවුරු? එසම් මේක පරණ තැනකට දාන්න එපා ගල් ගුහාවකට සුදු ඇඳුමකට. සාය සරම පිටින් සිවුර අඳින පිටින් කරන්න පුළුවන් දෙයක්. සෝ ඒ කියන්නේ එහෙම එක්කන යදේව තත්ත හෝති. දැන් එතකොට මේකේ Taman තථාගත වචනේ අහලා තියෙන දැන් මේක වෙන්නේ. එතන මොනවා හරි පතමඥානී தත්ති දැන් අර මයිකේ ස්කබල් ස්කල්ලේක ඔලු කටුව ඇතුලේ හොය කැරිකි කැරිකි කැරිකි බණි වචන හොදනේ. නමුත් ඒකම හොයලා බලනකොට වචන තියනවා දැන් තා මේ ස්කබල මේ සත්‍යයේ ඔලු කට්ටි කියලා හිතෙන්න ඒක අනිත් එක්ක ධර්ම විශ්වෙන සුරාද ධර්ම සාකච්ඡාට කියන්න ඕන මේක කියලා හිතෙනව නෙවෙයිද? ඒව එන්නේ මේක හොයලා බලන හොයලා බලන. එතකොට එයාට අහු වෙනවා ඔන්න අපි ඊතර විපස්සනාවේදී සිද්ධ වෙන්නේ. මම මේ කියන්න හදන්නේ අර හතරම ඕනේ ඥාන අකුසලානන්දම් ඒ ඒ අයවෙච්ච හින්දා කාය දුට්ටුල්ල අයින් වෙච්ච හින්දා කාම කෝප අයින් වෙච්ච හින්දා විතක් ਵਿਚාර අයින් වෙච්ච හින්දා නෑ ඒ අභිතක් ਵਿਚාර තියෙන එයාට ධර්මානුකූල හිතන්න පුළුවන් පැත්තක් තියෙනවා එතකොට ඒ නිසා එයාගේ සංඥාව සංඛාරයේ යොමු වෙන පැත්තක් තියෙනවා සෝයදේව තත්ත හෝති රූපගතං රූපගත තත්ත්වයක් තියෙනවනේ දැන් හිස් කබල දිහා බලනකොට ඇතුලෙන් ඒක රූපයක් පේනවානේ ඇහැට නෙවෙයිනේ පේන්නේ පරණ දැකපු හිස් කබලක් අනුත් මේකත් එක්ක දැන් දැන් ඒක මේ උපසංහරණය කළාම ආරයි ඒ කියන්නේ Tamanට ගාවා ගන්නවා. අපි වචන හොඳ. Tamanගේ කලින් දැකපු ඔලු කට්ට ගාව ගන්න Taman. ඒකත් එක්කේන මතකේ තියෙන. රූපගතං වේදනාගතං සංඥාගතං සංඛාරගතං විඥානගතං. මේ පළමු ඥානී தත්ති ගැඹුරු ආධ්‍යාත්මික කල්පනාවේ ඒ ආධ්‍යාත්මික කියන වචන වැදගත් හොඳ ගැඹුරු ආධ්‍යාත්මික කල්පනාවේ තියෙන තියෙද්දී බලන්න පුළුවන් රූප ගත වේදනාගත සංඥාගත සංඛාරගත. ඒ කියන්නේ ඒකට සම්බන්ධ කරගතියම් තියෙනවා නම් සම් දේවල් තියෙනවා නම් ඒ ධර්මයන් අනිච්චතු දුක්ඛතු ඒ 11ත් ඒ විදිහට බලන. ශුන්‍යතු අනත්ත පතු පලෝක බලනවා. මෙහි කබලයක් මම නෙවෙයිනේ. සත්‍ය ජීවිතේ වෙන්නේ. ඒ හිස් කබල කියලා හිතන කාබල කියන වචනේ මොක ඒක දෙයක් නෙවෙයි. ඒක නෙවෙයි සත්‍ය. ඒ කියන මතක් වෙන සුදු පාට නෙවෙයි. ඒ අනත්තතු පරතෝ පලෝකත දකින්න. ඒ හිස් කබල නිසා ඇති වෙන කම්පනයන් දකින්න. ඒක උදව් කරන මොලේකින් ඉන්ද්‍රිය පාවිච්චි කරන්න. ඒ වුණාට ඒක දෙන කරදර දාන්න. දැන් ඕන තරම් අර ඒ ඔක්කොම මේ විඥාණයට අවබෝධයක් එනවා ඊට පස්සේ අනිත්‍යතෝ දුක්ඛතෝ උගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ සමනුපස්ස හොඳට බලනවා මේ පළවෙනි ධානය ඉන්නකොට හැබැයි ඒ බැලුවා කියන එක නෙමෙයි වෙන්නේ ඊට පස්සේ සෝ තේහි ධම්මේ අර දකින්න පුළුවන් විතක්ක විචාර සවිතක්ක සවිචාර தත්ත්වය හෝ නෙවෙයි එහෙම නැත්නම් වේද රූපගත වේදනාගත සංඥාගත සංකාරගත මම හිතන වචන කියනකොට තේරෙනවා කියලා සංඥාගත විඥානගත தත්ත්වයක්ම නෙවෙයි ඒවත් කරදරයක් කියලා හිතලා ඒවා පහු කරගෙන යනකොට එන ශූන්‍යතාවය තමන් ශූන්‍යතාවේ අර පස්සට කියලා කිව්වේ ඒ පස් විපස්සනා කියන්නේ ඒකයි ඒකේ පේනවා ඊට පස්සේ සෝත්තේහි ධම්මේ චිත්තම් පටිවාපේති ඒවා හිත හිතා ඉන්න එක නතර කරගෙන මේකත් එක්ක මතුවලා ආපු ශූන්‍යතා කියන මේ විපස්සනා මතුවෙන්න පටන් ගන්නවා ඒක කවුරුත් හදලා දුන්න එකක් නෙමෙයි නිරෝධයට සම්බන්ධ දෙයක්. ඒක සසංකා සසංකාද මේ සංඛාරත් එක්ක අපදයක් නෙවෙයි. විසංකාර වෙන්න කිත් ගෑවිලා තියෙන දේ. ඒකින් සෝත් තේහි ධම්මේ අර හිත හිතා හිටපු જાත්‍යත හිස්කබල කියන එකෙන් හිතපු එකක් අයින් කළා දාලා දැන් හිස්කබල නෙවෙයි සත්‍ය ජී කියලා මම මේ වචනේ කියන්නේ ඒ ඒ භූත භාවය දන්න තමන්ගේ වත් තමන්ට තියෙන්නේ නමක් නැහැ ඒ නම දාලා බලන්න ඒ தත්ත්වේ පහු කරගෙන ගිහිල්ලා සෝහිතේහි ධම්මේ චිත්තම් පටිවාපෙත්වා ඒකෙන් ඒකෙන් හිත හිමීට අයින් කළ නැඹුරු කළ පැත්තකට අමතාය ධාතුයා චිත්තං උපසංහරති. නිබ්බානේ කියන එකට හිත වචනේ හොඳ නැහැ යොමු වෙනවා. නැත්තම් ඒකේ ඒකේ රස විඳින්නට ඉව අල්ලන්ත ආධ්‍යාත්මික ඉව ඇල්ලීමක් නිබ්බාන ගති වැල්ලීමක් වෙනවා. මොකද්ද හිතන්නේ? ඒතං සන්තං ඒතං පනීතං යද් සබ්බ සංඛාර සමතු. ඔ විතක්ක ਵਿਚාර උනත් නැති තත්වයක් එනවා නම් හොඳයි. ඒක සාන්තයි කියලා එයා හිතනවා. මොකද එයා දැන් ඒ දකිමින් ඉන්නේ. හිස් කබල දිහා බැලුවට අපි ඒකට අපි අර කලින් සතිය කරපු අර පරිකාරම සමාධිය ඔක්කොම උපචාර සමාධිය පහු කරගෙන ගිහිලා තියෙනවා. සබ්බූපදීපටි නිස්සග්ගෝ මේ රූපත්වේ වේදනාත්වේ මම වචන කියනනම් සංඛාරත්වේ සංඥාත්වේ විසංඛාරත්වේ විඥානත්වේ නැත්තම් ඒකේ ලুকু සතුටක් තියෙනවා කියලා එකයින් කරන්න හදනවා. එමතු වෙච්ච දේවල් විතර. නාම රූපත්වයන් විතරයි. මහා මූදේ දියසුලිය ඇති වෙච්ච දියසුලිය සත්‍යජී කියන දියසුලිය මේ ඇට්ලැන්ටික් සාගරයේ චූටි තැනක මහ ලොකු දෙයක් නෙවෙයි එයා ලොකුවට ඉතින් හිටියට අනික කවුරුත් දන්නේ ඒ දියසුලිය එතන තියෙනවා කියලා බාමුඩාව පැත්තේ තියෙනවාද කියලා ඒ වගේ පුංචි දියසුලියක් ඒ තණ්හා තණ්හා කිය විරාගෝ නිරෝධෝ නිබ්බානං කියලා මේ පැත්තට ඒතං සන්තං ඒතං පනීතං කියලා එයා වචනේ හොඳ නෑ හරවන මේ පැත්ත තේරුම් ගන්න පටන් ගන්නවා. සුත්තත් දිතු ආසවානං khයම් පාපුණාති. ඒ தත්ත්වින්ද කියන්නේ පළමු ඥානේ தත්ත්වින්දලා ඒ අර අනිච්චතු දුක්ඛතු රෝගතු ගණ්ඩතු සල්ලතු බැලුවාම ආස්වාක්ෂේනෝ ආශ්‍රවක්ෂේ නැත්තම් ධම්මේ තේරුම් ගත්තේ සතුට වින්දේනේ නිසා පංචෝරම්භංගේ සංයෝජනය කියන මොනවද මේ කාම කියනවා කියලා ඒවා නිකන් තමන්ගේ ලියන මේ සුරිතාපු පුළුන් කැල්ලක් පිඹලා දෙනවා වගේ අයින් කළා දානවා ඒකෙන් මතකෙ තියෙන්න ඕන හතරට යන හතරටම යනවා කියන අදහස එන්නේ නැහැ මෙතෙන්දි අපි ඔයගෙනගෙන තියෙන මතක් කිරීමක් විතරයි කියේ. එතකොට අවිතක් අවිචාර කියන தત્ත්වය අපි මෙයා ඉගෙනගත්ත જાති විතක්ක ਵਿਚාර කියන්නේ අපි ආපොත් හිස් කබලටම ගාමු හොඳද දැන් මේ ආපු හින්දාන්දද ආපු හිස් කබල හිස් කබල හිස් කබල වචනේ තියෙනවා අපි ඒක දිහා බලන සුදු පාට පේනවා රවුමට පේනවා ඇතුලේ ඒකේ හිදසිල් තියෙනවා යටිහක් අයින් කළම දාන්න ඕනේ ඒක වඩා හොඳයි මේ මනුෂ්‍යත්වය පාවින් වෙලා ගිහිල්ලා ඒතොර සංඥා සංඥාවක් දාගන්න ඉඩක්ම නැහැ ඒතොර යටිහක් අයින් කළා බැලුවාම මොකද ඒවත් එක්කනේ මේ මේ තන් ජීවන් තන් ශරීරයන් කියන සාස්වතයත් එක්ක ආවේ. ඒව නැහැ එතකොට. අහවලා කියන යහවලා කියන අහවල් අහවල් වත්වේ නැති වෙනවා. අහවල් බව. දිය වෙලා. එහෙන් බැලුවාම විතක්ක ਵਿਚාර නැති තත්ත්වයට ගිහිල්ලා ඒක දැන් හිතන්නේ නෑද අර අර බ්‍රුණු මහත්මයාගේ එකට අපි හිංසිරියාම බලන්ටත් එක්ක උත්තරයක්ම නෙවෙයි ධර්මානුකූල විසඳුමක් විතරයි තථාගතයන් වහන්සේ අනුපද සූත්‍රය ආනන්ද මේ අපේ ගෞරවනීය වූ සාරිපුත්‍රයන් වහන්සේගෙන මහා පංකමක් කරන වහන්සේලා කාර කරන්න ඕන හිතේ තියෙන්න ඕන යත්තු කොන්වල ඉතේ කොන්වල ඉන්න ඕන මේ සාරිපුත්ත ධම්මදින්නා වගේ උදවිය ඉන්න ඕන උත් සමාන උදවිය උන්වහන්සේලා යසිරිමත් මහා පුරුෂෝ ඉන්න ඕන උත්තමාවේ උත්තමයි සාරිපුත්ත හඳුරෝ ඉත කියන එතෙන්දී සාරිපුත්ත ඒ විතක්ක ਵਿਚාර නෑ අපි කිව්වා මේවා අජ්ජත්තං සම්පසාදෝ තියෙනවා දුච්චජ්ජානේ ධම්මා පීති සුකංච චිත්තේකග්ගතා තියෙනවා. අද හිස්කවලේ පාට විතර යාට පේන්නේ දැන්. අපි හිතමු පාටට රවුමට පේනවා. ඒක බල්බ් එකක් වගේ. බල්බ් එකක් හදලා පේන්නේ කියලා. ඒක නිකන් ලෙඩ් ලයිට් එකක් හැටියට පේනවා. පස්සෝ වේදනා මේ තියෙන જાති කියන්නේ දෙවෙනි ධානය තුල සංඥා තියෙනවා. චේතනා තියෙනවා. චිත්තං චේතනාවත් එක්ක චිත්ත භාවයන් තියෙනවා. පවත්වාගෙන යන්න පුළුවන්. ඡන්දු තියාගෙන යන්න උවමනාවක් තියෙනවා. කාමචන්ද නෙවෙයි. අදින්ම ඔක්කොම නමුත් ස්ථාවර පිටලා තියෙනවා. ස්ථාවර ඒ පිහිටන්ට ඕන දේවල් තමයි අර කල්යාණ මිතුරු කීවි අර අයින් වෙන්න ඕන භසා පාරාමතා ඝන සංගයන්ට ආරාමතා වලි අයින් වුණා මේනෝ අදිමොක්ඛය තියෙන නිසා විරියං ඉන්ටු යන්ත හැකියාවක් තියෙනවා සති වික්ඛා ඔන්න හඳුම් වචනේ විතක්ක ਵਿਚාර නැහැ අවිතක්කං අවිචාරං දුතිය උපේක්ඛා මානසිකාරෝ මානසිකාරයේ තියෙනවා. මේකේ දැන් පාවිච්චි කරන සිංහල වචන වලින් තොරව මේක හසුරවන්න පුළුවන්. ඒ හැසිරවිල්ල තමයි තව කෙනෙක් දැනගන්නේ ඈතින්දලා. අර අර ඔය ඒ මිස්ටීරියස් නෝනක් දැන් සීත සමාධි වගේ දේවල් වලදී පුළුවන් ඔබේ තාම කිට්ටු රාගයෙන් කිට්ටු නෙවෙයි මිත්‍රත්වෙන් කිට්ටු සත්පුරුෂ භාවයෙන් කිට්ටු මිත්‍රයෙකුට මිතුරියකට බලපෑම් කරන්න පුළුවන් ආධ්‍යාත්මික. ඒ වචනේ හොඳනේ බලපෑම් කරලා හොයලා බලන්න පුළුවන්. දැන් බාහ්‍ය දාරු කීරිය තුමාගේ ඒ උත්තමයාගේ ඒ ගෞරවනීය මහර්ෂිවරයාගේ රහත් කියන චේතනාව දිව්‍ය දිව්‍යර තේරුනේ එහෙමයි. ඥාති දිව්‍ය පුත්‍රයාට තේරුනේ. විඳින දුක අම්මට තේරෙනවා අන්නේ විදිහට. තේරුණා ඒ විදිහට. එතකොට මායික අදහසක් පස්සේ කිව්වේ මේ අවිතක්ක අවිචාර භාෂාත්මක වශයෙන් අයින් වෙලා ගියාට භාෂාව නොවුනාට මානසිකාරයක් තියෙනවා මේ ස්කබල් කියලා තියෙනවා කියලා. හැබැයි වාක ධාතු මනසිකාරත් එක්ක කියලා ශූන්‍යතාවට නැඹුරුලාම ආවේ වෙනකොට. මොකද තථාගත ධර්මයේ දන්නේ හින්දා. ඒ නිසා මානසිකාර පවතින්න පුළුවන් පවතිනවා දෙවෙනි ධ්‍යානෙදී විතක්ක ਵਿਚාරයි. ඩිස්කර්සිව් සෝත් කියලා ඒවට ඉංග්‍රීසියෙන් පරිහාර පාවිච්චි කරන්න හදනවා. හුඟක් වෙලාවට තානිසරුණක් ටිකක් වෙනස් වචනත් පාවිච්චි කරනවා. එතකොට ත්‍යාස ධම්මා විදිතා උපජ්ජන්ති විද්‍යා උපට්ඨහන්ති. ඒතකොට මානසිකාර වගේ දේවල් විපස්සනා විද්‍යාම් දැන දැනමයි එන්නේ. එයා දකිනවා පස්සේ තිය එයාට තේරෙනවා මේ කියනවා මේ කියනවා කියලා. අනිශ්චිතයි හැබැයි. අපපටිබද්ද අනිශ්චිතයි. ඒකත් එක්ක සම්බන්ධ වෙලා නැහැ. සාරිපුත්තයන් වහන්සේ නම් ඉතින් ඒවට කිසිම සම්බන්ධයක් නැහැ. අපින් බලමු බලන එක්කනා වුණත් අද භාවනා කරන එක්කනා වුණත් රිට්‍රීට් කරන එක්කනා වුණත් ඒකත් එක්ක සම්බන්ධ නොවෙන්න පුළුවන්. Tamange අත්දැකීම තියාගන්නේ නැහැ. ඒ අත්දැකීම බැජ් එකක් කොඩියක් නෙවෙයි කියලා දන්නවා. තවත් අර සාන්තිකර සාගරේ නැත්නම් ඇට්ලාන්ටික් සාගරයේ මැද හරියේ ඇති වෙන පුංචි තලක් වගේ පුංචි සල කෑල්ලක් වගේ. පැසිෆික් සාගරේ බර්මියුඩා පැත්තේ තියෙන. ඒකෙන් ඒ මානසිකාරය කියන එක ධම්ම මානසිකාරය කියන එක නම් මේ සංසාරගත පැවැත්මේදී මහා ලොකු දෙයක් නෙවෙයි කියලා. තේරුම් ගන්නතෝ. එතන මේ මානසිකාරය කියන වචනේ අනුපද සූත්‍රයට වැඩි අවධානයක් යොමු කරන්න. සම්මා සම්බුද්ධ සරණයි අපටත් ඇහෙන්න දහම් කරුණු කියන්න. මා පින්කතේ දැන් තින්තර වෙන පෙන්නත සාකච්ඡාවට යමු ඉන්නේ කියලා. දෙවන් සර්ණයි හදිතමනේ අර හොඳ පැහ හොඳට මම හිතන්නේ සෑහන හොඳට පැහැදිලි වුණා කියලා. වෙනවා. මේක අර යම්කිසි තව පොඩ්ඩක් අර හිතන්න අනිත් අයගෙන් තව අදහස් විමස ගන්න යමු වෙන කලින්ම දැන් මොනවා එදා මට හොඳටම ගිය උදාහරණය තමයි අර ස්වාමීන් වහන්සේ කියපු උදාහරණේ සතිස් මම කිව්වා පානදුර බස් එකේ තියෙන ග්‍රාම කියන තත්ත්වයේ ඒ බස් එක යන පිළියන්දල පිළියන්දල පිළියන්දල පිළියන්දල බස් එක දැන් මට ඊයේ යම් කිසි සිදුවීම් වගේකදී ඒක කොච්චර හරිද කියන එක තමයි හිතුනේ මේක සම්බන්ධ කර ගන්න පුළුවන් නේ අපි දැන් මාර්ගයේ යම් කිසි ගමනක් යන්න බස් එකකට නැග්ගා. ගහම දැන් තී උමනාව තියෙන්නේ දැන් උදාහරණ පිළිගන්නේ උපදින්න දැන්න තමයි උමනාව තියෙන්නේ කියමුකෝ. නැග්ගම් බස් එක නැග්ගහම මට එන විස්තරම්මා ටිකක් වෙලා යද්දී අනිත් පැත්ත යනවා වාහන හයියෙන්. මේ බස් එක කියන්නේ නැතුව වාහනයක් ගන්න පුළුවන් හොඳයි. මොන එන අදහස. ඒ වාහනය කොච්චර ඉක්මනට යනවද මේ මේ තටම තටම යන්නේ කියන එක එනවා කාලේ නැති වෙනවා දැන් ගොඩේ ඒවල් හිතනවා. අයිතියක් කියලා යදී මේ බස් එක අරගෙන බිස්නස් කරන්න පුළුවන් නම් හොඳයි. මේ බස් එක කොහොමද මේ මම මම බාධා කරනවා මම බාධා කරනවා එක් එක් ඒතරෙන් ওই ආපෝ කාම ඡන්දෙට ගිහිල්ලා ඒක උදාහරණ කියන්නේ නැතුව දැයි ඒක තව අපිට හිතන දේ කියන්නේ මේ සරිසමනේ එතකොට ඊට පස්සේ තමයි බස් එක කොහමද ආයේ මේ අයිති කරගන්නේ නැත්තම් දැන් යන්න ඕන ගමන නෙමෙයි දැන් මතක් කියලා තියෙන. ටිකක් වෙලා දැන් මම මේ බස් එක ගන්න දාවේ ගමන යන්න දාවි කියපුවම ඊට පස්සේ ආයෙත් ආයෙත් දාගන්න නෑ මම මේක ඉවසගෙන යනවා කිය. ආයෙ ටිකක් වෙලා යද්දි බස් එක කොහේ හරි බැරි වෙලා නැතර කරන් ඉන්නකොට යන්නේ නැති වෙනකොට අර පැත්තේ බලනකොට අනිත්‍යය යනවා. දැන් මේ කාලෙත් නැහැ. එන්න ඊට පස්සේ ආයෙ ලොකු ගැටුතාවක් පස්සේ කියනවා ඊට පස්සේ වාහනයක් කොහමද අරගෙන මේ ගමන යන්න තිබ්බනම් හොඳයිනේ කියලා ඉතින් වාහනේ ගන්න තමයි ආයෙත් ලෑස්තිය. ලෑස්ති දැන් ගමන යන්න තියෙන පිළියන්ද? දැන් වාහනයක් ගත්තම මම දැන් හිතන්නේ වාහනයක් කරන් යන්න ඕන අඩුවලුත්. ඒ කියන්නේ එතකොට ඒක දෙලින් හාත්පසින්ම වෙනස් පැත්තකට. ඒ කියන්නේ තියෙන්නේ පිළියන්දල යන්න තියෙන මේ ගමන. වාහනය ගත්තාන් පස්සම යන්න අදහස් කරන් ඉන්න ආන්දරදුකට. ප්‍රසම්බර මොකද්ද මේ ඒ හිතවල தත්ත්වය මොකද්ද මේ මෙච්චර ඉක්මනටම යන්න ඕන තැන අමතක කරලා මේ කොයි කොයි පැති වලට යොමු කරනවා වාහනය අයිති කරගන්න හදන ගමන කොහෙද කියලා අන්තිමට ඉතින් අර ගිල්ලා අර ඒ ගමන කියන එක වාහනයක් මොකටද අවශ්‍ය කියන தත්ත්වේ ගමන කියන தත්ත්වය මගේ කියලා හිත කොහොම හරි ඒ අර පහසුව සමා ගිල්ලා අල්ලගන්න බලන්නේ. එහෙමත් නැත දැන් බස් එකෙන් පයින් යනකොට හරි ඒ බස් එකෙන් බහලා පයින් යනකොට ඊට පස්සේ පයින් ගිහලා බස් එකක් පරක් වුණොත් බස් එකක් ඇයි එන්නේ නැති කියන්නේ බස් එකේ ඉන්නකොට තියෙන එකට වඩා එකක් ඇති. බස් එකක් නැත්නම් පයින් යන්න වුණොත් බස් එකක්වත් නැහැ නේ කියන අදහස. ඒක වාහනේ ගියත් මම හිතුවේ වාහනයක තිබ්බියත් ඔය තත්ත්වෙම තිය අපි අර උඩින් පේනවා සමහර වෙලාවට මේ තත්ත්වෙන් අර පැත්තට ගියොත් මේකට වඩා හොඳ දෙයක් තියෙයි මේකට වඩා හැබැයි එතන ගියත් ඒකට වඩා පහසුව කාමචන්ද පැත්තෙන් හොයනවා මිස මේක මේක කෙලවරක් කරගන්න තියෙන උමනාව ඇත්තටම තියෙනවද කියලා හිතට නෑ වගේ එකක් තමයි තේරෙන්නේ බොහෝ දුරට අර ඒකත් එච්චරට ඒක අපි ප්‍රගුණ කරලා වගේ කස්තම තේරුනේ මේකදී අර ඒක හිත අරමුණු වලට ඒක ඒක අරමුණු වලට දුවන්න හේතුව ඒ කාමච්ඡන්ද ව්‍යාපාද කාමච්ඡන්ද තම බොහෝ දුරටදී මිනිහට වෙනසට වදන්නේ ව්‍යාපාදයටත් වඩා ව්‍යාපාදෙත් නැහැ කියන්නේ බෑ පංච නිවර්ණම මම හිතන්නේ ශක්තිමත් වෙන අවස්ථාවක් තියෙනවා මූලික මට්ටමේ අර ඒ බස් එකේ ඉන්න නොබැරි වෙන්න හේතුව කාමච්ඡන්දය කියන හැටියට තමයි දකින්නේ. මේක යම්කිසි වෙන අදහසක් කොහොමද මේකේ සත්‍යය කියන්නේ කොහොම අපේ ගමනාන්තය වෙන කෙනෙක්ව සංසන්දනය වෙන එක. පිටින් යන කෙනෙක් බලලා මෙයා හිටමට යනවානේ කිය. ඒක තවත් සිද්ධියක් නේ. ඒක හයියෙන් ගිය කෙනෙක් ඉස්සරහින් ගිහලා හප්පගෙන තිබ්බා. මොකද ඒතරත් මට හිනාත් ගියා ඉතින් අපි මේ අපි උත්සාහ කරන්නේ හිත කියන්නේ කොහෙන් හරි ඉක්මනට ගිහිල්ලා මේක මේ ඉවර කරගන්න පුළුවන් කියලා හිතුවත් සමහර වෙලාවට මේ ගමන වුණත් අන්තරාදායක වෙන්න පුළුවන් වෙන කෙනෙක් යන එක බලලා අපි හිතුවොත් මේක. මම කොච්චර හොඳට ඉක්මනට යනවනේ මටත් එහෙම යන්න පුළුවන් නම් හොඳයි නේ කියලා හිතෙන එකත් කොච්චර භයානකද කියලා හිතන අවස්ථාවලට තිබ්බා. ඉතින් ඒ යම් අවස්ථාවක් මේකෙදි යම් කිසි අවස්ථාවක් එනවා. හිතයි කයයි දැන් බුදුහාමුදුරට එහෙම පේන්නේ නැහැ කියලා අපි දැන් කියලා කිව්ද අහලා තිබ්බා. ඒ අවස්ථාවට එනකොට කොහොමද අපිට අපිට මටත් හිතෙනවා මේක එක ශරීරයේ දෙකක් වගේ හරි එකක් වගේ හරි පේන අවස්ථාවක් වෙනවා. ඒ කියන්නේ ඒ හින්දාමනේ සම්දේ සමස්තන්දේ පැත්තට හැරෙන. ඒ කියන්නේ මේක කයක් තියෙනවා ඒක දැනෙන කෙනෙක් ඉන්නවා ආත්ම ස්වභාවයක් තියෙනවා කියන ඒ ඒ ගැනීම ආත්ම සංඥාව එන එක ඒ සමස්තන්දේ හරහා ඇති වෙනවා. ඒකට ඒක මඩ ඒ කියන්නේ කොච්චර සූක්ෂම වෙනවාද කියන එක තමයි තේරුම් ගන්න අපහසු. ඒක නොවනවයි කියන එක නම් කියන්න අමාරුයි. මම තමයි ඉතින් අර ඒ ඒ වගේ තත්ත්වයක්. ඒ කියන්නේ අපි මේ ගමනාන්තය යනකම් මේ කල්යන මිත්‍යාගේ ඇසුර කොච්චර වටිනවද කිව්වොත් ඒ හැම තිස්සෙම අර ගමෙන් අර මේ කවුහරි ඉන්නෝනේ මේ ආවේ මේ මේ ගමනට යන්න සතිතුමා කිව්වා වගේ කවර් පිට යනවා නම් ඒ කියන්නේ ඒ අනුකම්පාසහගත ඒ කියන කෙනා ඒ කියන්නේ මෙයා අනුකම්පාවට කියන්නේ කියන එක මේ මං ගැන හිතලා මයිත් ප්‍රයෝජනවත් වෙන්න එක කියන්නේ කියන එක තේරුම් ගන්න අපිට පුළුවන්කම තියෙනවාද නැත්නම් ඒ කෙනා බයිනවා කියන හරි නැත්නම් ඒ කෙනා මේ හරි ඒ කියන දේ ගැලපෙන්නේ නැහැ කියන මට්ටමේ තමයි අපි හිතන්න පුරුදු වෙන්නේ බොහෝ දුරට ඒ අපිට හොඳ කියන අපි වර්ණනා කරන පැත්තකට තමයි හිත තල් වෙන්න කැමති එන්න මට හිතුනේ දැන් මේ වගේ අවවාද කරන එක වුණත් අපිට පිළිගන්න පුළුවන්. අපිට මේක තේරුම් කියන්නේ මේක කියන්නේ මේ මම මම අමාරු වැටෙයි කියන හිඳයි කියලා තේරුම් ගන්න බැරි තත්ත්වයක් ඇති වුණොත් නැත්නම් අර හොඳ කියන අර එහෙම විදිහට හැප්පුණත් දන්නේ නැහැ හැප්පෙන්නේ කියන එක. වා හරි මේකයි හොඳ කියලා අර නරක පැත්තකට හරි කමන්න අපිට මේ අපේ මේ වැරදි නොකී පොයින්ට් අවුට් කරන්නේ නැත්නම් ඒක කල්යන මිත්‍රෙක් නෙමෙයි කියන එක තමයි මගේ අදහස. වැරද්ද වැරද්ද හැටියට දකින්න එක අපිට තේරුම් ගන්න ලැබේවා කියන එක තමයි මගේ නහද. ඒක බොහොම කෙසෙල්තුමනේ ඒ අවවාදවල සමහර වෙලාවට බොහෝ දුරට දැන් වෙලා මේ අම්මයි අපිට මට තේරෙන්නේ නැහැ මෙයා මෙයා මට හොඳටද කියන්නේ කියන එක දැන් බොහෝ දුරට තේරුනේ නැහැ දැන් බොහෝ දුරට යම්කිසි දෙයක් කියන කෙනෙක් කියනකොට මෙයා කියන්නේ මගේ හොඳකට වෙන්න ඇති කියන එක තමයි ඒ දැන් උත්සාහ කරන්නේ තේරුම් ගන්න. අනිත් පැත්තෙන් වෙන්න චිත්ත මහත්මිය ඔබතුමියට යමක් ගැන කතා කරන්න තියෙනවද නැත්නම් අපි සතේතුමාට මෙවුම් වෙමු. තිරුවන් සරණයි හැමදෙනාටම ඇත්තටම බ්‍රුණෝ මහත්මිය ලොකු කතාවක් කිව්වේ අපිට. ඒ කතාව කියනකොට ඇත්තටම හිතුනේ මේ ඇයි මේ පසුතැවිල්ලක් කියන එක. පසුතැවිල්ලක් කියන එක පසුතැවිල්ලයි නිවනයි එකම කොයින් එකේ දෙපැත්තනේ. දැන් බුරුණ මහත්මයාන බස් එකට වැඩිය වාහනේ ඉස්සරලා යනවා දැකලා බුරුණ මහත්මයාට වාහනයක් ගන්නව නම් හොඳයි නේද හිතෙනවා කියලා කිව්වා. ඒක ඒක ඇත්තම තමයි. ඒක ඒක සත්‍යයක් තියෙනවා. නමුත් කල්යාණ මිත්‍රෙක් වශයෙන් මට හිතෙන මේම හිතුවොත් අපි මේ බස් එක යන්නේ තර වාහනේ යන්නේ එකම තැනට. එහෙමනම් මේ බස් එකේ ගියත් වාහනේ ගියත් එකම තැනට නම් යන්නේ. මම යන්නේ බස් එකේ දැන් මම මොකටද තවත් දේවල් ගැන නැති දේවල් ගැන පසුතැවිලි වෙන්නේ මං ඉස්සරහා සීට් එකට ඔළුව ගහගෙන ඇස් දෙක පියා ගන්නවා කියලා හිතාගත්තොත් එහෙම. කේ බස් එක අරගෙන යයි එතෙන්ට යන තැනට කියලා තමයි මට හිතට ආවේ. බ්‍රුණ මහත්මයා මේ ඇත්තටම මේක සත්‍යජිතමාගෙනුත් අපි අහගන්න ඕනේ මොකද ඊටාම හොඳ තැනක් ඒක මේ එහෙම හිතෙන වෙලාවල් එනවා ඒක අපි කොහොමද ගන්නෙ කියන එකත් ඒ වගේම මේ මම හිතන්නේ මට එහෙම කියනකොටත් හිතුණා බ්‍රුණ මහත්මයා මේ චූල ශුන්්‍යත සූත්‍රය තථාගතයන් වහන්සේ බොහොම ලස්සනට පැහැදිලි කරනවා ඒ ගැන කියලා හැබැයි මේ වෙලාවේදී සම්පූර්ණයෙන්ම කරුණ ඔක්කොම අමතක නිසා කරුණ වශයෙන් ඉදිරිපත් කරන්න කැමති නැහැ. සත්‍යජිතුමාට සමාහයට ඒක අපිට තීරුම් කරලා දෙන්නත් පුළුවන් වෙයි කියලා. ඉතින් එකම දේ මට හිතට ආවේ පසුතැවීම ඊ타මත්ම ලොකු බාධකයක් නිවනට කියන එක. ඒක තමයි හිතට ආවේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මෙතනදී අදහසක් ඉදිරිපත් කරන්න හිතුණා. මේ සියලුම කාරණාවලට මූලිකව ඒ කියන්නේ ආරම්භයේදීම මේ නිබ්බිතාව නෙක්කම්ප නෙක්කම්ම සංකල්පයක් ඇති නූනොත් එහෙම සත්‍යයෙන් තොරව මේ අපි භාවනාවයි යමක් ආදේශ කරගන්න හදන නිසා නේද මෙවැනි ගැටලු වලට මුහුණ දෙන්නේ Uh, එහෙම නැත්නම් නිබ්බිතාවෙන් යුතුව නෙක්කම්පස් සංකල්පෙන් යුතුව ආරම්භ වෙන ගමනක් නම් ආරම්භයක් තියෙනවා නම් මෙවැනි තත්ත්වල් ඇති වෙන්න හේතු වෙන්නේ නෑ නේද කියන එක uh, මට හිතුණා මම ඒක අදහස ඉදිරිපත් කරන්න කැමතියි මම සල්ලි. තවත් ඒ ගැන අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටිනවා. නැත්නම් අපි සතේ තුමාට යමු යමු කාල වේලාවක් ගෙවි ගිය නිසා. තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි. ඒ දැන් ප්‍රකාශ කරපු අදහසත් හොඳයි. ඒත් එක්කම ඒක ඒ නිකම්ම සංකල්පේ පදනම් වෙන වෙන හැටි තේරෙන්න ඕන මේ විදිහටත් කියලා හිතුණා. දැන් මේ ප්‍රතිපදාව ගැනනේ අපි කතා කරන්නේ මේ බුදුහාරු මේකෙදි හැමතැනම අර චූල සීල මජ්ජිම සීල මහා සීල ටික කියනවා ඔක්කොම කියවා මේ මාර්ගයට ආවහම අපිට නොතිබිච්ච හැකියාවල් මතුවෙන්න පටන් ගන්නවා ඒ කියන්නේ හිතාගන්න බැරි තරමේ කාන්දන් ශක්තිය තියෙනවා ඒ වගේම ඒවා නොමගට යොමු කරගන්නවා කාමත් එක්ක ආවහම ඒක තමයි මේ මහා සීල වලින් එහෙම කියේ මිච්ඡා ජීවිතේ නැඹුරු වෙන ඊට පස්සේ. එනිසා ඒ ඔක්කොගින්ම අයින් වුණොත් ඒ අවිචාරාත්මක පැවතුම් වලින් විශේෂයෙන් සද්දාදීයාන භෝජනාන බුංජිත්. ඒ කියන්නේ මිස් සමාජය විසින් පිළිගනු ලබනු තත්ත්වේ නොවේ නම් ඉන්නේ කියන එක තියෙනවා. එහෙනම් මම මාවෙන්ට බලන්න ඕන. එහෙම වුණාම බුදුහාමේ සීලේ අපි වචන වලට આવු ධර්මානුකූල සීලය නිසා අනවජ්‍ය සුඛම් පටිසංවේදීති. එයා අත්දකින්නවා. එයාට දැනෙන්න පටන් ගන්නවා මම බිලියන මිලි ගාණක් ඉන්න ලෝකයේ මම නිවැරදි ජීවිතයක් නේද ගත කරන්නේ කියලා. පහක් තියාගන්න උණු. ඒ පහ හරියට තියාගන්න ඕන. ඒතකොට ඒක හරියනවා. ඒ නිසා නිවැරදි කියන්නේ සපතේනවා. ඒව නැතුනොත් තමයි අර දැන් අන්තිමට කතා කරපු කල්යාණ මිත්‍රකේ පිළියෙට නොමගේ යඹට සිද්ධ වෙන්නේ ගොක් වෙලාවට. එතකොට ඊළඟට බුදුහාම ඊළඟට කියන්නේ ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය කියන්නේ අපි කාලය මරන්ට හොයාගන්න ක්‍රම තියෙනවා. අපි දන්නේ නැහැ මේ වෙලාවට මොකද්ද කරන්න ඕනේ කියලා. හුස්ම ගැන බලනවාද, ඔලු කබල ගැන බලනවාද, ඩ්‍රාමා එකක් බලනවාද? හුස්ම ගැන බලනවාද, ඔලු කබල බලනවාද, ප්‍රවෘත්ති බලනවාද? තීරණයක් ගන්න බැරි ආම. එතකොට ඒතං සන්තං ඒතං පනීතං වෙන්නේ හුස්ම ගැන බලන එකද ඒතං සන්තං ඒතං පනීතං වෙන්නේ උළු කට්ට උළු කබල ගැන බලන එකද ඒතං සන්තං ඒතං පනීතං වෙන්නේ ප්‍රවෘත්ති බලන එකද කියලා තමන්ට එනතු දමන් දන්නවා ඊතං සන්තං ඊතං පණීතං කියන්නේ සබ්බ සංකාර සමතෝ සබ්බූපදීපටි නිසා සබ්බ සබ්බ සංකාරම නැහැ අර නීවරණ වලින් අයින් වෙන තත්ත්වය ඇවිස්සෙන එකෙන් අයින් වෙනවා කියලා ඒ තමයි ඉන්ද්‍රිය සංවරයේදී සිද්ධ වෙන්නේ රාජ කතා චෝර කතා මහාමති කතා ඒ වගේ ඥානමත් වෙන්නේ ඒකයි. අනවජ්‍ය සුඛයක් එන්නේ එතකොට. තමන් වැට වැට කොටු ගහ ගන්නවා. අර මේ කාලේ එළවලු හිම වව නැත් මල් වව නැත්තු අර මේ මුවන්කින් පරිස්සම් වෙන්න කුඩු වෙනවා වගේ. ඒ වගේ ඉන්ද්‍ර සංවරය කියන එකෙන් පරිස්සම් මේ ඇතුළ පරිස්සම් කරගන්නවා. එතකොට ඉන්නේ අභ්‍යාසයක සුඛයක්. අභ්‍යාසයක සුඛය කියන්නේ ඇතුළ තෙමෙන්නේ නැහැ. දොරවල් වහලා දූලි එන්නේ නැහැ. දැන් හොදලා පිහිදලා මං ජනල් දුරවල් ටික වහලා දැම්මා. එළිය ලෝන් මෝර් කාර්ය වැඩ කරනවා නැත්තම් පාරේ අතු ගන්නවා ඒවා එකත් එක දූවිලි එන්නේ නැහැ. කියලා තම අභ්‍යාසයක සුඛේ කියන්නේ ඒක ඇතුළට එන්නේ නෑ දුවිලි ආයි. එතනින් පස්සේ අර ඊළඟ එකට යනවා එතකොට අර අර ටිකෙන් රැකුණාම මේකට එනකොට තමයි ඒ සුඛේ තියෙනවා ඒතං සන්තං ඒතං පණීතං කියන එක තියාගෙන යන්නේ දිගින් දිගට. නැතුව නෙමෙයි මේ යම ගමනේ වෙන්නේ එතකොට. එතකොට අර ඉන්ද්‍රිය ඉන්ද්‍රිය හැටියට පාවිච්චි කරපු જાති තියෙන්නේ. සද්ධා, විරිය, සති, සමාධි ප්‍රඥා දැන් සද්ධාති කියන මන සද්ධානුසාරීකේ කුච්චර බලයක් තියනවාද? එයා මැරෙන්නේ අවිනිපාත ධම්ම වෙන්නේ නැතු. මං ඒ අනිත් වචන කියන්නේ නැතුයි කියන්නේ. නියතෝ සම්බෝධි පරහයන තමයි අවසාන හුස්මටි කියන්නේ. එතකොට ඉන්ද්‍රිය හැටියට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා දැන් අපි ටූල් හැටියට පාවිච්චි කරන්නේ මේ ඒ නිසා තමයි ධර්ම සාකච්ඡාට මේවා මේ ෂාප් කරගන්නට පෙන්සිල් ෂාප් ෂාප්න කරන්න පිළිග මොහත් කරන්න තමයි සූත්‍ර කියවන්නේ බණහන් ඒවාට නමුත් මේ අර කලින් කියපු ඒවා අනුව ඉන්ද්‍රිය සංවරයත් සීල සංවරයත් අභ්‍යාසයේ සුඛ අනවජ්‍ය සුඛත් එක්ක ඇවිල්ලා මේකට එනකොට අර ඉන්ද්‍රිය පහ බල පහ වඩපත් ජෙනරේටර් ස්ටාර්ට් කළාම ආරයි දැන් එතකොට මෙච්චරලා කරන්නේ ස්ටාර්ට් කරන්න හදපු එක දැන් ඒ ජෙනරේටර් ස්ටාර්ට් කරලා ඒක වැඩ කරනවා විදුලිය දැන් සම් නිෂ්පාදනය ලහමාරයි. අනේ වගේ. ටර්බයින් දැන් කැරකිනවා. කැරකෙන්න කැරකෙන්න කැරකෙන්න කැරකෙන්න විද්‍යුතයක් නිෂ්පාදනය. විද්‍යුත් ශක්තිය. ඒ වගේ. ඒව ඉන්ද්‍රිය බල ධර්ම බවට පත් වෙන එක. බල ධර්ම ඒ කියන්නේ පාවර් එකක් වෙනවා ඒක. කෙටෙන් දෙන් දෙන් වේගය වැඩි වෙනවා. එතකොට අර බුදුහාමගේ ප්‍රතිපදාවෙත් ඉන්නවා. අඩු අර කිව්වාගේ වැටෙන තැන් තියෙනවා නැගි හැප්පෙන තැන් තියෙනවා අලවල් වලට ඒ වුණාට කමන්නේ නමුත් Taman දන්නවා ආයෙත් මේ වලේ වැටුනේ මේක නැති නිසා නේද කියලා මේක මේ අත්වල අල්ලාගෙන ගියේ නැති නිසා නේද වැටුනේ එතකොට බුද්ධානුස්සතිය අත්වල අල්ලා ගන්නවා අසුභානුස්සති අත්තල අල්ලා ගන්නවා. මෙත්තා අත්තල අල්ලා ගන්නවා. මරණ මරණානුස්සති අත්තල අල්ලාගෙන යනයි. ඒවා නැතුනහම වැටෙන්නේ හත මෙහාට. හැරමිටි වගේ ඒවා. වීල්චර්ස් වගේ අපිට යන්න සද්දා කකුල් දෙක තාම හරියට නෑ සද්දා ධනිස්පන නෑ ඒ නිසා වීල්චර් එකේ යන්න තාම සූත්‍ර වීල්චර් එකේ ධර්ම සාකච්ඡා වීල්චර් මුත් වෙලාවක් එනවා තමන්ට තේරෙන දැන් මගේ ධනිස්පන ආවා කියලා. તો බුදුහාරු ඇඟිල්ල දික්කර සාරිපුත්තාරු ධම්මදින්න උත්තමාවියන් දික්කර පාපෙන්න පාරපැත්ත පේනවා එතකොට. ඒ එතකොට ආපහු යාට නතර වෙන්න දෙයක් නැහැ. ග්‍රීන් ලයිට් පත්වල තියෙන අනේකයි තියෙන්නේ. එතකොට ඒ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම පාටපත් වුනහම ඒ ඊට පස්සේ නතර වීමක් නැහැ. ඒකයි නියතු සම්බෝධි පරායනෝ කියේ. මත් බත්තසෝ නිඥානං කමන්ති. එයාට තීරණයක් නිඥාන කියන වචනේ තියෙන ස්පෙකියුලේට් කියන එක. ඒ වචනේ. ඒක නමුත් ස්පෙකියුලේට්ම නෙමෙයි අනුමාන වශයෙන් යත් වෙන තේරෙනවා. අනුමාන ඥානෙ කිව්වේ ඒකයි. අර සද්දා ධම්මානුසාරී කිව්වේ ඒකට. ඒ ඊට පස්සේ ඒ ධර්ම ප්‍රවාහයට අහු වෙනවා. මොකක්ද අහු වෙන්නේ? පැවැත්ම. Tamange පැවැත්ම අහු වෙනවා. මම අහු වෙනව නෙවෙයි. මගේ උදේ කාලේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තමයි යවෙන්නේ. මගේ දවල් කාලේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ යවෙන්නේ. මගේ රෑ කාලේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ යවෙන්නේ කියන එක තේරෙනවා. එතකොට ඇති නැති දෙතනදී මිතුරන් නැති නැත්නම්යි නැති තැනයි. කාමරයේ ශාලේ ලිවින් රූම් එකේ පන්සලේ භාවනා මධ්‍යස්ථානයේ ඕන තැන එක තැනක හැමතැනම සමාන ලෙස ඉන්නේ. පැවැත්මට. නාන කාමරයේදී සද්ධා විරිය සත් සමාධි ප්‍රඥා සමානයි. බුදුගේදී සද්ධා විරිය සත් සම්මන් ප්‍රඥා සමානයි. ඒ ඒක තියෙනවා ඒකට. ඒ කියන්නේ ප්‍රඥාවත් එක්ක හැසිරෙන්න අහවලාගේ නෙමෙයි මේක ඇතුලේ සිද්ධ වෙන දේ. බුදු සරණයි කල්යාණ මිත්‍රවන්ට බොහෝ උතුම් ප්‍රශ්න. හැමදෙනාටම පිං. ඒකට ලිච්ඡවි මහාලි සූත්‍රයේ මහාලි ලිච්ඡවිට බුදුරජාන් වහන්සේ ඒක කිව්වා ඒ විශේෂයෙන් අර ප්‍රවෘජ්ජිතෝ දෙන්න ඇවිල්ලා අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරන්ද තන් ජීවන් තන් ශරීරන්ද කියලා අහනකොට බුදුහාම කිව්වා නෑ මේ මාර්ගය අවතීන වෙලා යන එක්කෙනාට ඕනනම් කියන්න පුළුවන්. එයාට කියන්න තරම් වටින අය වුණත් එයා කියන්නේ නැහැ. පුදාට තේරෙන දිනු කර ශරීරයේ නෙවෙයි දිනු කරගෙන ආවේ මනසක නමුත් අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං තං ජීවං තං ශරීරං ඉන්නේ නැහැ. ඒ ටික තේන්නේ නැහැ කිව්වා. ඒ නිසා මහා ලිච්ඡවි සතුණක් වෙන බ්‍රා අනිත් කෝසලේ මගේ දෙන් ආපු බ්‍රාහමණ දූත පිරිසත් එතනින්ද ඇති. ඒක කොහොමද තේරුම් ගන්න ඇති මේ තථාගතවරේ කියන්නේ කවුද කියලා තේරුම් ගන්නට හැඳි නම් හැඳි වුණා නම් නෙවෙයි දිවවල් වල හිටියා. හැඳි වලට තේරෙන්නේ කොහොමද? තථාගතයන් වහන්සේ ආශිර්වාද ඒ නිසා ආශිර්වාද බව තව තවත් හොයලා බලමු අපි. ගැඹුරයි ධර්මයේ ගැඹුරුයි නමුත් ඇතුලෙන් හොයන තරමට හැරෙන තරමට පුළුවන්. නව මා ආදරෙන් මතක් කරනවා පෙර නොතිබීම හටගෙන ඉතිරි නැති මතුරු දහන් වෙනවා කියලා කිව්වා. ඒ තත්ත්වයන් තමයි තියෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන. ඊළඟ සතියේට අපිට තියෙන ජාලීය සූත්‍රය. එහෙනම් අපි අවසන් කරමු දලුවත් මහත්මයාට බොහොම පිං, කල්‍යාණ මිත්‍රයාට පිං. මේ වචන නෙවෙයි. බොහොම පිං අර දැන් කියපුණු මහත්මයා මේ කල්‍යාණ මිත්‍රත්වය බොහොම උදව් වෙන අපට. තාටේ කාලෙකින් මෙරිලයි. නමුත් ඒ දුන්න උදව්ව තියෙන අපට. ඒ නිසා කෘතඥතාපූර්වකීම අත්‍යවශ්‍යයි. අපේ සිත් පිරිසිදුයි පිවිතුරුයි නිර්මලයි. පිරිසිදු සිතින් කෙන දැහැමි පැතුම් අදිෂ්ඨානයන් ඉෂ්ට සිද්ධ වීමේ ඉඩ කඩ වැඩි හිත හොඳ පැතුම් රසක් හොඳ අදිෂ්ඨාන සරක් කරමු මේ ජීවිතයේ මේ භවයේ මේ ශාරීරික දරා පෝෂණය කළ ඒකාන්තාව සාංශාරික වශයෙන් සුපත් බව ලබත්තා පියානන්ද පරමෝ යහපතම දකිත්වා ප්‍රේදිරි දීමගේ තවදුරටත් භාග්‍ය සම්පන්නා වාසනාවන්ත වේවා සංසාර පැවැත් ම පවතින තුරු සතරපා දුක් උපතක්කට ගොදුරක් නේවා සුගති සම්පත්ම හිමි වේවා. කල්යාණ ගුණයන්ගෙන් පිරිපුන් උදාර වූ ගති පැවතුම් හිමි මිතුරන් මිතුරියන් පමණක්ම ඇසුර ලං වේවා. අපේසේ සඳහා අප්‍රමාණ වූ ප්‍රජාවකට निराமிසව මෙහි අක්ෂිත කරනු සඳහා අපේ සිත් තුළ තව දුරටත් සද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා ක්‍රමයෙන් මොහොක්‍රාගොස්. පරම සාන්ත සුඛේ නිබ්බාණය අවබෝධ වේවායි අපි අදිෂ්ඨාන කරමු, ප්‍රාර්ථනා කරමු. සම්මා සම්බුදු සරණයි ඒ මහණීය වූ සත්පුරුෂයාණන් වහන්සේට තථාගතයන් වහන්සේට අපි කෘතඥතා පූර්වක වන්දනා පිරිනම්මු. බුදු සරණයි බුදු සරණයි කල්යාණ මිත්‍රන් වුණාට පිං සාදු සාදු